ගුණීය ස්වාමීන් වහන්සේ සද්ධා දිසම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ දවසේ ධර්ම දේශනාව සඳහා අවකාශ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා ධර්මගෞරව යුක්ත සාදුකාරයන් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්මේච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා භාවනා වැඩමුළුව සඳහා පටිච්චසමුප්පාද සූත්‍රයේ මූලික මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. ඒ අනුව භාවනා කරන යෝගාවදලෙකුට එහෙම නැත්නම් භාවනා උපදේශ වලට විදේශ පන්තිකට කිට් වෙන ආකාරයට මේ පටිච්චසමුප්පාදය පාපිකී ශක්ති ප්‍රමාණයට තේරුම් ගන්න උත්සාහ ගන්නේ කියනවා අපි ඊයේ දවසේ ඒ යම් නොදැනීමක් නිසා යම් අපේ මෝහ අන්ධකාරයක් නිසා අවිද්‍යාවක් නිසා ඒ ඒ සංස්කාර නැත්නම් ඒ චේතනා ඒ අදිෂ්ඨාන එහෙම නැත්නම් මේ ප්‍රාර්ථනා ඇති වෙන බවත් ඒ අනුව ඒ සංස්කාර නැමැති චෛසික පද්ධතිය නැත්නම් චෛසික පොදිය විඥාණයට මඟ පාදන බව. නැත්නම් මේ සංස්කාර නිසා විඥාණය හට ගන්න බවත් කියන එකයි පරිසම්පාදයේ ආරම්භය. එහෙම නැත්නම් සංසාර වර්ගයේ ආරම්භයේදී පෙන්වන පුරුක් තුන. අපි ඊ උත්සාහ කරේ මේ යම් නොදැනීමක් නිසා නොදැනීමක් හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ඒ සංස්කාර හට ගන්නා බව බවට බුදුජානක කරන ප්‍රකාශය. ඉතින් ඒක භාවනා ජීවිතයකට සම්බන්ධ කරනකොට මේ සංඛාර කියන පදය විවිධ අර්ථ ඡායාවල් තාත්තගෙන දෙනවා. ඉතින් අපි භාවනාවට නැත්නම් විදර්ශනා කියන පදයට සම්බන්ධ කරලා කියන විදර්ශනා භාවනාවට යනකොට මේ සංස්කාර කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන පදේට කිට්ටපල තමයි ගොඩක් ඒකේ රසවත් කොටස දැක්කේ. ඒක ඇත්තටම සංස්කාර කියන පදයේ කොම ගැඹුරුත්වයක් වෙනවා. එහෙම නැත්නම් සංස්කාර කියලා සාමාන්‍යයෙන් අදහස් කරන පොදු අර්ථයෙන් සකස් කිරීම, සංස්කරණය කිරීම, එහෙම නැත්නම් ගෙත්තම් කිරීම, අර ඇඳීම් ආදී වශයෙන් විවිධ වශයෙන් සටහන් කරලා තියෙනවා. ඒ කෙසේ නමුත් අපි දාර්ශනිකව කල්පනා කරලා බලනකොට යම් කිසි කෙනෙක් ඒ ආකාරයේ යම් දෙයක් කිරීමේ චේතනාවක් කැමැත්තක් අදිෂ්ඨානයක් ඒ නිර්මාණයක් එහෙම නැත්නම් ගෙතුමක් කෙත්තමක් ගැටගැසීමක් කරනවා නම් කෙරෙන්නේ අනිවාර්යයෙන්ම අවිද්‍යාව නිසා අවිද්‍යාව දෙආකාරයකට වැඩ කරනවා එකක් මේ කෙලෙස් නිසා කර්ම රැස් වෙන බවත් ඒ කර්ම නිසා විපාක ගෙන දීමෙන් මේ කර්ම වට කිලේශ වට විපාක වට වශයෙන් සංසාරේ යන බවත් නොදැනකත්කම නොදැනුවත්කම නිසා මේ කෙලෙස් ඇති කරන ප්‍රධානම හේතුව තමන්ම බවත් නැත්නම් තමන්ගේම නොදැනීම බවත් තමන්ගේම අවිද්‍ය බවත් නොදැනීම අපපටිපත්‍ය අවිද්‍යාව වශයෙන් තියෙනවා. ඒක ඉතින් අපි බුදු ධර්මයට අනුකම් දීමෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නැති කර ගන්නවා. ඊට අමතරව Taman දැනට දන්නවයි කියලා වැරදි රාශියක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. ඒක මුලක් වෙලාවට Tamanට අහේනිය පිණිස පිටනවා විතරක් නෙවෙයි. ඒක මිත්‍ර ස්වරූපයෙන් පෙනී හිටිනවා. මිත්‍ර ප්‍රති ඇත්ත වශයෙන්ම මිත්‍ර ප්‍රතිරූපකේ මිත්‍රික් වශයෙන් පෙනී සිටමින් තමන්ට හානි කරන දෙයක් නමුත් ඒ සංස්කාරවල ස්වභාවය ඒක තමයි ඒක වංචනික වශයෙන් ඡට වශයෙන් මායාවී වශයෙන් ක්‍රියාත්මක කරලා නිතරම හිතසුව එළවන කල්යාණ මිත්‍රෙක් වශයෙන් ඉඳමින් අර තමන්ගේ ගති පුරුදු ඒ ස්වභාවික ලක්ෂණ පෞසත්ව ලක්ෂණ දිගට ගෙනියනවා. ඒක කවුරු හරි පෙන්නලා දුන්න හැදුවත් එතකොට පේන්නේ නැහැ නේ මම ගොඩක් ආශ්‍රය කරලා මම දන්න නිසා මේ කතා කරන්නේ කියලා ඒ වගේ කියන නරක පැත්ත, පැගිලි පැත්ත, අඹුල් පැත්ත දැක ගන්න බැරි වෙනවා. ඒක කියන මිච්ඡා කටිපත්‍ය විද්‍යාව කියලා. ඉතින් මේ දෙක අපටිපත්‍ය විද්‍යාව, මිච්ඡා කටිපත්‍ය විද්‍යාව කියන මේ දෙකම සංස්කාර කියන පදේ හරහා නැත්නම් සංස්කරණය සකස් කිරීම කියන ක්‍රියාවලිය හරහා තේරුම් ගැනීම සඳහා සර්වචන් වහන්සේ අරගෙන තියෙන උපක්‍රමය තමයි මේ සංස්කාර පුළුවන් තරම් සංසිඳවලා සංස්කාර ක්‍රියාවලියන් පුළුවන් තරම් අඩු කරලා එහෙම වෙනකොට එහෙම කරන කෙනාගේ එම් භාවනා කරන කෙනාගේ අවිද්‍යාව වැඩ කරන හැටි අවිද්‍යාව කෙට්ටු වෙන හැටි කෙන්චි වෙන හැටි දුර්වල වෙන හැටි ඒ කෙනාටම ඉතින් ඒක කියලා ඉතින් අපි 7 කිලෝ පේන්න ගන්න. ඉතින් මේ පේන්න අරිනකොට ඒ දේ ඒ වෙන භාවනාව තමන්ගේ අභිවෘද්ධිය පිණිස, ජීවණය පිණිස, නිවන පිණිස, මාර්ගඵල ඥාන පිණිස, විපස්සනා පිණිස යනවාද? නැත්නම් තමන්ට වැරදිලා, පැටලිලා අවුලක යනවද කියන එක විනිශ්චය කිරීමේ වටිනාකමත් භාවනා කරන කෙනාටම ආයිදපත්. ක්‍රියාවලියට අයිති වෙනවා. මෙන්න මෙතනදී ඒ පුද්ගලගේ විඥාණය එමසගේ හිත හරි පාර හරි විදිහට තේරුම් ගැනීම සඳහා කටයුතු කරයිද නැත්නම් වැරදි පාර වැරදි වශයෙන් පෙන්වීමට කටයුතු කරයිද නැත්නම් හරි පාර වැරදි වශයෙන් වැරදි පාර හරි වශයෙන් ගෙන හැරෙන්න පිණිස කටයුතු කරයිද කියන එක බැලුවොත් පුදුමාකාර නොමග යවන සුළු ගතියක් තියෙනවා වෙන විදිහකට කියනවා නම් මේ සංස්කාර සමතය පිළිබඳව පිළිත කටයුතු කරන කරන යනකොට නිසි මාවතේ ගමන් කළත් විඥාණය මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගැනීම සඳහා තේරුම් ගැනීමේ ක්‍රියාවලියක ආරස්කපන හැටි දිහා බලනකොට සර්වඥාන්සේ වගේ විශේෂම මහා ප්‍රඥාවකින් මහා කරුණාවකින් මිස කෙනෙකුට ස්වාධීන වශයෙන් කවදාකවත් පෞද්ගලිකව කරන්න බෑ. ඒක නිසා කාය සංස්කාර වශයෙන් කායන් පස්සනාවේදී කායගත සතියෙන් හොඳට ඒ ඉන්ද්‍රිය බද්ධව තියෙන අපේ විඥානේ රූප බලමින් සද්ධාහමෙන් ගන්ධ රස පහස විඳිමින් කල්පනා කරමින් කියන ඒ විඥානේ නැත්තම් මේ කාම ලෝකය නැත්තම් ගෘහාශ්‍රිත සැප දුක් විඳින මේ ජීවිතය අපි භාවනා කරන්න ඕනේ කියලා සතිපට්ඨානෙ පිටවන්න ඕනේ කියලා සතිය තේරුම් ගන්න ඕනේ කියලා අදිස්ථාන පූර්වකව කටයුතු කරනකොට මේ විඥානයගේ ස්වභාවය හොඳටම රූප බාහිර රූප රාග බන්ධනේ වෙලා තියෙන විඥානයේ ස්වરૂපය දැක ගන්නට ඔක්කොම දොරවල් අරලා තියෙදි අමාරු නිසායි අපි කායයන් පස්සනට අඩු කරලා කයෙහි සිදුවෙන ඒ ක්‍රියාවලියට පූර්ණ අවධානය යොමු කරලා සත්‍ය සමාධිය වඩවලා ඒක අවශ්‍ය නැතුව සංසිද්ධෝමින් සංසිද්ධෝමින් යනකොට ඒ කාය වශයෙන් තියෙන සංස්කාර සංසිද්ධියට පටන් ගන්න විදිහ කියන්නේ කාය සංස්කාර පස්සම්බනේ කියලා. නැත්නම් පස්සම්බය කාය සංස්කාරම් කියලා. ආනිව කරගෙන කරගෙන යනකොට ඒ අවිද්‍යාවේ සෑහෙන කපහැරීමක් සිදු වෙනවා. අවිද්‍යාවට මෝහය එහෙම නැත්නම් නොමග යවීම මිත්‍යා ප්‍රතිපත්තියට පත් කරන දින අඩු කරන අඩු කරගෙන යනවා. නමුත් එහෙම කරගෙන යනකොට ඒ බව නිරීක්ෂණය කරන ඒ බව විනිශ්චය කරන නිගමනය කරන විඥාණය ලොකු අවුලකටපත් වෙනවා. ලොකු කලබලයකටපත් වෙනවා. ලොකු කලබල වීමකටපත් වෙනවා. මොකද විඥාණයට තේරෙන පටන් අර ගන්නවා මනෝ සංචේතන ආහාරත් නැති වෙනවා පස්ස ආහාරත් නැති වෙනවා ස්පර්ශින් හම්බෙන ආහාරත් නැති වෙනවා කබලිකාර ආහාර වලට සරුවචන වංශේ යම් යම් නීති දාලා මේ කායන වසනාව කරන්නේ විකාල භෝජන ආදී දේවල් නතර කරලා එතකොට විඥාණය උන් වෙනවා කොටු වෙනවා අවු වෙන්න පටන් ගන්නවා එතකොට මේ විඥානේ කරන විකාර වැඩවල තමයි මේ විපස්සනා උපක්ලේශ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒක নানা ආකාර විදියට මේ පාර අවුල් කරන්න පටන් ගන්නවා. ඒ නිසා යෝග ජීවිතය ඉතා වැදගත් සම්දිස්ථානයක් වෙනවා මේ කාය සංස්කාර සංසිතෝනිකම නැත්තම් මේ ආසත් ප්‍රසාරික සංසිතවල කායේ හිත තැන්පත් කරන බොහෝ වෙලා ඉන්න පුළුවන් తত্ত্বය ඉතාමත් වැදගත් දෙයක් යෝග ජීවිතයේ ඉදිරි මේ එළගැස්ම සඳහා. ඒ ඒ විදිහට කය ආශ්වාස ප්‍රශ්වාසය ඒ වෙනකොට අවිශ්ෙන්ද ඉඳ තියෙන හිතත් අවිශ්ෙන්ද දෙන්නේ නැතුව දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක යෝග ජීවිතයේ යෝගාචර ජීවිතයේ වැදගත් සම්ස්ථානයක් වෙනවා. ඒ දන්නා දල සිට නොදන්න පැත්තට යන්න හොඳ සමාජිකත්වයක් ගන්න. ඒගොල්ලෝ විදර්ශනා ප්‍රයෝග හොඳ ප්‍රවිෂ්ඨයක් ලැබෙන. මේ සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍ය වලට යන්න හොඳ මංගලාවතරණයක් පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කෙනෙකුට විස්තර කර දිය හැකි භාෂාවට නැගිය හැකි අධ්‍යයනකීමක ඉඳලා කාටවත් කියා ගන්න බැරි තමාට පමණ අත්දකින්න පුළුවන් අත්දැකීමක් නැහැ කියන්න බැරි තරමට අත්දකින්න පුළුවන් ඒ ගැඹීරත්වයකට මේක සමහර ගුඪ තත්ත්ව කියලා කියනවා. එහෙම නැත්නම් මේ අද්භූත තත්ත්ව කියලා කියනවා. ඒකට ය아가න්න පුළුවන් මේ කාය සංස්කාර සංසිද්ධ වීමේ தত্ত্বය. ඉතින් ඒක ඇත්තටම ਸਰවඥාන්තු 15 වෙනි ඉස්සල්ලත් ලෝකේ යම් යම් උපක්‍රම මගින් ආගමික ධාර්මික ක්‍රම මගින් කියලා දියෙනවා. ඉතින් මේක වුණාට පස්සේ මේ પરමාර්ථ පැත්තට හිත යොමුනට පස්සේ විපස්සනා පැත්තට හිත ආරාධනාව ආවට පස්සේ මේ කියාගන්න බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරය බොහෝ විට අජට අවකාශයට යන ගමනගාමී පාලක මැදින් වෙන් වෙලා ඒ යානය Taman අතර ගත්තා. එතකොට දන්නේ කිලෝරක් නැති අවකාශයේ පොළව කියන එක නිමිත්තක් කරගෙන එහෙම නැත්නම් පොළොව කියන එක අනිත් දේවල් මැන ගැනීම සඳහා නෑ. සලකුණක් කරගෙන යහනේ පදවන්න හදනවා. ඉතින් ඒකෙන් පස්සේ තමයි ඔය කියන අපි උත්සාහ කරන බැලුව මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර පිළිබඳව හැසිරීම කරන්න පටන් අරගන්නේ එතනදී මේ විඥානයේ ක්‍රියාවලිය නැත්නම් විඥානය මේකට දක්වන ප්‍රතික්‍රියාව කියලා බැලුවොත් ප්‍රතික්‍රියාව බැලුවොත් මහා පුදුමාකාර මේ මායාකාරී වැඩ වගේක් යනවා. ඒ නිසා අවිද්‍යාව නිසායි සංස්කාර ඇති වෙන්නේ. මේ සංස්කාර වලින් කරන්නේ අපකරා පැමිණෙන ඉතා වැදගත් සමබර වූ තොරතුරු රාශියෙන් කොටසක් පමණක් කරගෙන විශාල කොටසක් කපහැරලා ඒ ඉතුරු කොටසෙන් පූර්ණ ලෝකයක් මවලා මවලා දීලා විඥාණයට කියනවා මේකයි ලෝකය කියලා. ඉතින් විඥාණය මෙතෙක් කල හැදිලා තියෙන්නේ ඒ වර්ණාව සෝසනේ ලැබිච්ච පුංචි තොරතුරු ටිකක්. තමන්ගේ රුචියට තමන්ගේ මනාවට අරගත්ත තොරතුරු ටිකෙන් තමයි මේ විඥානය සම්පූර්ණ කරගන්නilla තියෙන්නේ. දැන් මේ කාය විනිබද්ද රූප රාග විනිබද්දව තිබුණු මේ හිත පරමාර්ථ පැත්තට යනකොට එහෙම නැත්නම් විපස්සනා පැත්තට යනකොට ඒක ඊට වැඩිය පුළුල් තිරයකට විවුර්ත වෙනවා. විශාල ප්‍රදේශයකට විවුර්ත වෙනවා. ඒ විවුර්ත වෙනකොට හැකි වෙයිද මේ සීමිත සංස්කාර තොගයේදී පෝෂණය ලැබු විඥාණයට මේ යානේ හසුරුව ගන්න. මේ මේ ඉතරහට දෙන වගකීම දරා ගන්න කියන එක බුදුන් 15 වෙනි ඉස්සලා සරුවචන්ස 15 වෙනි ඉස්සලා මානව හේතුව බෑමයි කියන්නේ. මේක හේතුවා මේ ලෝකේ කරන්න බෑ මේ මිනිසුක කරන්න බෑ සර්වබලධාරී දිව්‍යනාංශෙත් වැඩ වෙනමනම් වෙන්නේ මරණයෙන් පස්සේ ඒක නිසා මේක උත්සාහ කරන්න එපා මේක දැක දැන දැන දැන මාරු වෙලිලා. කොටිම කියනවා මේ විඥානය කියන මාතෘකාවට අත තියන්න මානවය බය වෙලා හිටියා. නමුත් සර්වඥාන්සේ මේ කිං කුසල ගවේෂීව කිං සත්‍ය ගවේෂීව වෙන දෙයක් වෙච්චාවයි කියලා මේ කය සංසිඳවලා දිව්‍යයන් කෙනෙක් ගැන හෝ ආත්මයක් ගැන විශ්වාසය නැතුව ඒ සීමිත සංස්කාර ප්‍රමේය ප්‍රදේශයකින් තනා වැඩිච්ච මේ විඥාණය ඒකෙම පිහිට ආදාර අරගෙන ඉදිරියට යන පාරක් තමයි මේ විපස්සනා වෙදි තියෙන්නේ. නිසා විඥානය පිළිබඳව සුත්තමේ වශයෙන් අපි සාමාන්‍ය දැනුමක් ලබන්න ඕනේ. ඒක නැත්තම් ඒකෝ බුදුහාමුදුරු කියන කතාව වෙන්න පුළුවන් දෙයක්ද කියලා චින්තාවෙන් ලැබුවක් ලබන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට භාවනාවේදී මේ தත්වයන් එනකොට අපි ටිකක් ස්වාධීන එහෙම නැත්නම් ස්වෛරීව එහෙම නැත්නම් පරිේශන තෘෂ්ණාවට යුක්තව වෙන දෙයක් විචාවය කියලා එළියට යන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. එතනදී ශ්‍රද්ධාවේ උද්දුමාකාර කැපී පෙනෙන වෙනසක් ඇති වෙන්න වෙනවා. ඔය කියන ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි බැස ගන්නාලද ශ්‍රද්ධාවක්. මේක කරලා කරලා වරද්ද වරද්දලා Tamanටම ආවේනික වූ ක්‍රමසහ විදි රාශියක් පිළිබඳ ශ්‍රද්ධාව අවශ්‍යයි. මොන වීර්යයේ අග්ගහිත වීර්ය කියලා මේ මෙතෙක් ගෙනාවු බර පොඩි පොඩි දේවල් වලට අත නෑර අය වෙන්නේ නැතුව දිගටම ඉදිරියට යන්න වීර්යයේ වර්ණ ගීමක් වැඩි වියපත් වීමක් බලවත් වීමක් අවශ්‍ය වෙනවා. සතියේ වේපුල සතියක් වේපුල සතිය කියන්නේ අතරම රහතන් වහන්සේගේ සතියට අඛණ්ඩ සතියක අවශ්‍යතාවයක් සිදු වෙනවා. එතකොට එන සමාධිය මේ සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල තිබුණු සමාධිය නෙවෙයි සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩ්‍ය වෙච්ච සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලබන ලද සමාධියක් අවශ්‍යයි. ඒ වගේම මේ විඤ්ඤාය ප්‍රඥාවට තේරුම් ගන්න වෙනවා ප්‍රඥාව කියන්නේ දැනුමට තේරුම් ගන්න වෙනවා මේ ලෝකේ දැනුමක් කියලා යමක් තියෙනවා නම් ඒ දැනුම කියන්නේ Tamange මෝඩකම පිළිබඳව අවබෝධය පමණයි. මම මෙන්න මෙච්චර තකතිරුයි. මම මෙච්චර මෝඩයි. මම මේ එකකල් අරගෙන තියෙන තීන්දුව මෙන්න මේ වගේ පටු මානසිකත්වයකින් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක දැනගත්තොත් අපි පූර්ණ මනසට විවෘත වෙන්න පුළුවන්. අපි පූර්ණ මානසිකත්වයට විවෘත වෙන්න පුළුවන්. හැබැයි අපි අර පරණ කෝදුව පරණ මීම පාවිච්චි කළොත් ඒ කාන්තේම අපිට රුචි තීන්දුවකට අපි එනවා. අපිට රුචි විනිශ්චයකට අපිපත් වෙලා අපි යමක් ලබා ගන්නයි කියලා කියනවා. ඒ නිසා එතන විඥානයේ ඕම පරාසයටම අවදිභාවයක් ලබන්න තමන්ගේ මානසිකත්වයේ පතුත්වය එනකන් තමන්ගේ දැනුමේ තියෙන ඇඳිමිටේ දිග දෙක තේරුණා. ඒක නිසා විඥානයේදී නැත්නම් විඥානකේ කටයුතු කරන වෙලාවේදී යෝගාවචරය සෑහෙන මට කියන්න අවසර දෙනවා නම් ජීවිතත් එක්ක සූදු කෙලින්ද ලෑස්ති වෙනවා. එඤ්ඤං කියලා නම් යන්න හම්බ වෙන්නේ නැහැ. යඤ්ඤං කියලා තමයි යන්න වෙන්නේ. ඒ තරමටම මෙතෙක් කරගෙන ගිය වැඩවල කැපකිරීමක් ඒ නිසා සරුවචනාංශයකට සාක්ෂි වෙනවා. සරුවචන් වාචර ජීවිතේ බුදලා සරුවචන් වාචර කය බුදලා මෙතනදී වැඩ කරනව ඇර වෙන මොකම දෙයකට හේතු කරන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන චපලකම විඥානයේ වාසියට ගන්න. විඥානයේ කිසියෙව චපලකමට වාසියට ගන්න නැතුව සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා කාය ජීවිත নিরপেক্ষව යන්න ඒ নিরপেක්ෂ භාවයට බුදු සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තව එකක් තියෙනවා තමන්ගේම සීලේ සරණයි. මේ හතර තමයි අපි මෙතෙන්දී ඉදිරියට යනකොට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මේ වගේ විඥානය පිළිබඳ පොඩි විග්‍රහයක් ඇතුව අපි හිතමු අපි භාවනා කළ යම් වෙලාවක හොඳට කාය ප්‍රසාදී කාය ප්‍රසාදී මේ කාය සංස්කාර වල නැත්නම් ආස්වාස් ප්‍රසවාසී නැත්නම් Taman ගත්ත මූල කර්මස්ථානේ හොඳටම සියුම් කරගෙන සියුම් කරගෙන ගිහිල්ලා ඒ සියුම් කරගෙන එනකොට තනි වෙනවා පාළු වෙනවා බය වෙනවා ආදි වශයෙන් තියෙන මේ নানা ප්‍රකාර කෙලස් බලමුළු මාරසේනාවල් දැකගෙන දැනගෙන ඒවත් එක හැප්පෙන්නේ නැතුව ඒවට ඉඩ දෙන්නේ නැතුව අපි ඉදිරියට ගියොත් හොඳටම සංසිඳුණාට මොකද මැරෙන්නේ නැති බවක්. එතකොට ඉන්ද්‍රිය හා බැඳිලා තිබුණු විඥානයේ තිබුණු සමතුලිතතාවයේ වෙනුවට ඉදුරන් හා නොබැඳිච්ච අරමුණක් සහ ద్వාරයක සම්බන්ධයක් නැති එහෙම රූපාරම්මණයක් හෝ චක්කුද්්වාරේ සත්තාරම්මණයක් හෝ සෝතද්්වාරේ කියන ආකාරයට ආරම්මන සහ ద్వාර වලින් විනිර්මුත් වෙච්ච හොඳ සමතුලිතතාවයක් එන්නතව වෙනත් සමතුලිතතාවයක් විඥානයේ තියෙන බවත් මේකට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් නිරාමිෂ සුඛය කියලා නම් කරලා තියෙන බවත් මේ ත්‍රිපිටකයේ සමහර ලාවට නික්කම්ම සිත කියන වචන සම්බන්ධ කරගන්නවා. ගේහසිත කියලා කියන්නේ ගෘහස්විත අරමුණු හා බැඳිච්ච ඉඳුරන් හා බැඳිච්ච විඥාන. අහකන ජීවනාසේ කයමන එක රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ ධර්මත් එක්ක බැඳිච්ච විඤ්ඤාණය කරනවා ගෘහාශ්‍රිත විඤ්ඤාණය කියනවා. ඒහසිත කියනවා. නමුත් යම් වෙලාවක නෙකමසිත ඒ නික්මිලා මේ කියන ආනපසනාවේ ගැඹුරට ගිහිලා ලබන මේ විඥානයේ තහවුරුව සමතුලිතතාවය තන්නේ කරව රැඳිලා තියෙන්නේ සම්මාදිට්ඨියම. තන්නේ කරව රැඳිලා තියෙන්නේ පෙර දැක්ම මතයි. නිවන කියන්නේ මේකයි කියන හැඟීම මතයි. උපේක්ෂාව කියන්නේ මේකයි කියන හැඟීම මතයි. සතිය කියන්නේ මේකයි කියන හැඟීම මතයි. වැරදි අදහසකින් කියොත් නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා ඒ හිත ගිය තන ආදර රජ මාලිගාවලාදී එවැනි නිවනකට ඇදගෙන යයි. හැබැයි ඒක නෙවෙයි බුදු ආමරු කියන්නේ. ඒ තමයි මෙතන දෘෂ්ටියේ පැහැදිලි වෙනක් අවශ්‍යයි. එහෙම වුණාට පස්සේ අපි හිතමු අහලා අහලා කරලා කරලා වරද්දලා වරද්දලා දවසක ඒ ඊටාම සාන්ත තත්ත්වය අපි තේරුම් ගත්තයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ ඒ කඩයිම පහු කරාට පස්සේ ඒ බාධකෙ බිඳගෙන ගියාට පස්සේ ඒ යෝගාවචරයට මායාවෙන් හම්බ වෙනවා වෙනස් විදිහේ අභියෝගයක් වෙනස් විදිහේ මායාවක් හිතුවටත් වඩා විශාල ආධ්‍යාත්මික ලාභ ප්‍රතිකාරමේ සත්කාර සම්මාන සිලෝක රාශියක් දෙනවා. දුන්නා වගේ පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා හොඳ ප්‍රමෝද පහළ වෙන පටන් හොඳ ප්‍රීති පහළ වෙන පටන් ගන්නවා. හොඳ ආලෝක පහළ වෙන පටන් ගන්නවා. සතිය පොළවේ හොත් කරගෙන සතියක් වෙන පටන් ගන්නවා. ඒ වගේ උපේක්ෂාවක් වෙන පටන් ගන්නවා මේ පරියන්කේ මට නිවන් දකින්නකන් ඉන්න පුළුවන් කියලා. ඒ වගේම වීර්යයක් එනවා. දෙක්ුණත් එක්ක ඉදිරියට යන්න පුළුවන් මොකක්ද මේ මාර්ගය වලකට කරන්න බැරි කියලා පුදුමාකාර එකක් වෙනවා අන්න එතනදී ඒවා සමාහලාට මේක ධ්‍යාන කියලා වටලවා ගත්තොත් ඒවා මාර්ගඵල කියලා පටලවා ගත්තොත් ඒවා රහත් ඵලය කියලා පටලවා ගත්තොත් ඒවා අභිඥා කියලා පටලවා ගත්තොත් ඒ පුදුමාකාර ආය කෙලෙස් වටයක් ඇවිල්ලා ආය කර්ම වටයක් වෙලා ආය සංසාරයක් වෙනවා ඒකටත් අහු වෙන්නේ නැති වෙන්න නම් එක්ක දුක් දීලා එහෙම නැත්නම් මේ ශප දීලා දෙකෙන්ම කෙලෙස් කේශමාරය අපි වටන්න හදනවා මේ එකකටවත් බැඳුනොත් අපිට ඉදිරිය බලා ගන්න බැරි වෙනවා බැඳෙන ගමන්ම විඥානයේ ඒකේ වාසිය ලබනවා උදාහරණයක් වශයෙන් කියනවා අපි සරල රේඛාවක් අරගත්තොත් ඒ සරල රේඛාව දිශාගත වෙලා තියෙන අනන්තයට නමුත් මේ සරල රේඛාව කොයි පැත්තකට හරි නැගිලා ඡාපයක් බවට පත් වුණොත් ඒක කවදා හෝ කරකිලා හිටපතන්ට එනවා. ඒ කරකින ගමනම ඡාපේට හැම වෙලාවෙම ලක්ෂයක් ප්‍රක්ෂේපණය වෙනවා. ඊට පස්සේ ලක්ෂයේ අණුව ලක්ෂයට සාපේක්ෂව ඒ ඡාපේ කරකිලා කවදා හරි හිටපතන්ට එනවා. ඒ ඒ ලක්ෂය සරල රේඛා යන්නට පැත්තේ තියෙන්න පුළුවන් දකුණට පැත්තේ තියෙන්න පුළුවන්. මේකදී සරුවචනාංශගේ නිරීක්ෂණය අනුව ඉස්සල්ලා භාවනාදී දෙන්නේ දුක දීලා. වේහස දීලා, කම්මැලිකම දීලා, නීරසකම දීලා, බය කරවලා, නිදිමත කරවලා, නානා ප්‍රකමයට යෝගාවචරය වටන් ගන්නවා. ඉති යෝගාචරය බුද්ධ මන්ත්‍රය දැනගෙන අරසා වෙලා සීලෙක පිළිලා සද්ධාවෙන් ඉඳගෙන කමන්නේ මම නැවතත් උත්සාහ කරනවා මේ අද ප්‍රයත්න හතනෑර කරනවා කියලා කියොත් ওই දුෂ්කරතාවට කපාන්න යන්න පුළුවන් මේ ලේසියට කිව්වට ওই තරම් ලේසි වැඩක් නෙමෙයි. මේ කතාව ධර්ම දේශනා පවත්වන්න කරගත්තා කියන උපකල්පනය මත ඉදිරියට ගියොත් ඊට පස්සේ අනිත් පැත්ත ගන්න. අනිත් පැත්ත ගහපු ගමන් තමයි බලාපොරොත්තු වෙච්ච නැති දෑම සම්පත්තියක්ම විශේෂයෙන්ම චෛතසික ධර්ම එන්න පටන් අරගනවා. ඒකට අවුන ආයශරයක් ඡාපයකට වැටෙනවා. ඒ ඡාපය ආය ලක්ෂයක් ප්‍රක්ෂේපණය කරන ඒ ලක්ෂේ වටය කරකිලා ඒ සංසාරයේ කටේ වටය. ඉතින් ඒ සැපනම් ඇත්තටම බලනකොට ගිහි අපට වැඩිය උතුම් තමයි. ආධ්‍යාත්මික තමයි. තාමත් බලාපොරොත්තු වෙච්ච නැත්තරම් එකක් තමයි. නමුත් මෙතන තියෙන ප්‍රයෝගය මොකද්ද? ඒ සැපට බැඳුනොත් ඒ තරම් පිං ඇති. ඒ තරම් සාසනට අත්‍යවශ්‍ය වූ පුද්ගලයේ තවත් ලාභ සත්කාරයකට බැඳ ගැනීම විඥානය මතින් කරනවා. ඒක නිසා ඒ පුද්ගලයා මේ Tamanට හම්බුණා කියලා හිතාගෙන මේ අභිඥාව. එහෙම නැත්නම් මේ Tamanට හම්බුණා කියලා හිතාගෙන මේ ධ්‍යානය. එහෙම තමයි හම්බුනා කියලා හිතාගෙන මේක ඕවාන් මාර්ගඵල ඥාන ආදී වගේ දේවල් මේවා විඥානයේ විශ්ින් කරලද මායාවක් විය හැකි බවට අභියෝග කරන තරම් කොන්දපණ නැත්නම් අභියෝග කරන තරම් විඥානයේ තියෙන ෂටගති මායාවගති වංචනිකගති තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා ඉතින් විඥානයත් එක්ක කරටත දාගෙන මේ ලැබපු දේවල් පිළිබඳව උදං අනන වඩනවා උදම් අනන්න අනන්න අනන්න සතියෙන් ඉන්නේ. උදම් අනන්න අනන්න අනන්න තමගේ මූල කර්මත්තනේ බොහොම කුංචි දෙයක් වඩපත් වෙලා අර අත්‍යේක ලැබිච්ච ඒ මට මේක හම්බුණා අරක හම්බුණා කියන එක උඩ තියාගෙන නටන්න පටන් ගත්තාම කරකවල ආය සංසාරයට පරි. එනිසා මේ දෙක මේ ලාභ සත්කාර හෝ ඒ පෙන්වන දුක් කරදර එච්චරට දුක් කරදර දෙන පස්සේ ලාභ සත්කාර ලැබෙන්නේ නැත්නම් ලාභ සත්කාර කියන්නේ උපක්ලේශ මේ දෙකම විඥානයාගේ මායාවක් බව. නැත්නම් බුදු විඥාණයම බව. මොනම යකෙක් කති. මොකද ඒ තරම්ම ඇඟේ හැප්පෙන තාලට මේව හම්බ වෙනවා. ඒ නිසා මේ විඥාණය කියලා කියන්නේ මමවත් මගේවත් මගේ ආත්මෙවත් නෙවෙයි. විඥානේ හේතු ප්‍රත්‍යයෙන් හත්ගත් දෙයක්. මේ විඥාණය හටගන්න ආසන්නම තියෙන සංස්කාර බවයි. සංස්කාර කියලා කියන්නේ ගෙත්තමක් බවයි. සංස්කාරය කියලා කියන්නේ සකස් කරන ලද්දක් බවයි. සංස්කාරය කියලා කියන්නේ අරැඳීමකින් ගන්නා ලද්දක් බවත් සමතුලිත දෙයක් නොවන බවත් ආංශික සත්‍යයක් බවත් එයින් ලැබෙන විඥානේ කවදාකවත් අංග සම්පූර්ණ වෙන්න බැරි බවත් හැම වෙලාවෙදීම Taman ගැනවතක් කියලාපත් කිරීමෙන් තමයි කරගන්න පුළුවන්. අන්නේ මොකට ගත්තොත් මේ යෝගාවචරයට උපේක්ෂාව පිළිබඳව නිවන පිළිබඳව විහිදි සතිය පිළිබඳව පෙර නොදැක්ක විදිහේ තලතුණකමක් එන්න පටන් ගන්නවා. කොච්චර ලාභ සත්කාර ලැබුණා කොච්චර ආඩු හිංසා දුක් කරදර සිද්ධ වුණා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පළවෙනිම පාඩම ඒ කායන ප්‍රශ්න කෙලවරේදී ලැබෙනවා. ඒක මේ ලොබුරු මින්දදී ඒක දේශනාවක් දේශනා කරන පරිශ්‍රණයක් මම කිව්වා අන්දරගත්ත මේක අත්තා වැදගත් වෙනවා කියලා කොහොම හරි මම කියන්නේ. කිලිවිලා තියෙනවා. ඒක පෙන්ලා තියෙනවා ඕනම ආගමක කෙනෙකුට බුද්ධ ධර්ම වෙන්න ඕනේ. හොඳ ඥානයක් තියෙනවා හොඳට කියන දේ අහනවනම් හොඳ කැප වෙලා කරනවා නම් එයාට මේ කාය සංස්කාර සංසිද්ධා කියන එක ඉතරම අමාරු නෑ කියලා. ඒක දා කතෝලික අය අරගෙන තියෙනවා මුස්ලිම් අය අරගෙන තියෙනවා ශීක් කරගෙන තියෙනවා මුස්ලිම් Hindu අරගෙන තියෙනවා බෞද්ධ අරගෙන තියෙනවා. අරගත්තට පස්සේ ඒ දුෂ්කරතාහරා ගියාට පස්සේ ඒ කෙනාට පුදුමාකාර ඕපාස ඥාන සීටි පස්සද්ධි උප ဋ ාණ ආදී ඒ තමයි බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගුණ රාශි රාශි වශයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩෙන වෙලාවේදී ඒ එක එක්කනාගෙන් අහුවොත් දැන් ඔබ කොතනද ඉන්නේ මොනවද මේ ලැබිලා තියෙන්නේ කියලා ඒ පරිශීණය කරපු ඩැනියල් බ්‍රවුන් කියන මහත්තයෙක් තමයි ඒක ගැන කතා කරේ. ඒ දවස්වල තිබුණේ කැසට්. කැසට් එකේ ආ කියනවා Hindu කෙනෙක් එතෙන් ගියොත් ඒ ලැබෙන දේ කොච්චර උදම්මනලා සතුටු වෙනවද කියනවනම් මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා යා උත්තර දෙන්නේ. බ්‍රහ්ම පදාර්ථෙත් ඔච්චරමයි කියලා තියෙන එක එකයි. ඒක හොඳ නරක දෙකක් නෑ. සර්වව්‍යාපී. ඒ වගේම හැම තැනම දැක ගන්න පුළුවන්. හැම ජීවියෙක් තුළම තියෙනවා හරියටම බ්‍රහ්මයා දාන කටයුතු කරන කෙනෙකුට යන්න පුළුවන්. ඒක පුදුමාකාර ආලෝකයක්. පුදුමාකාර ශක්තියක්. කියලා ඒ අර ඒ පොතේ ඉගෙනගත්ත සෑම කාරණාවක්ම අර සමන් ලබාගත්ත ඒ මානසික තත්ත්වත් එක්ක සම්බන්ධ කරලා පරිේශණයට මාව තෝරාගත්ත එක ලොකු දෙයක් කියන මට්ටමට ස්තුති කරනවා. ඒ මනස බැරි වෙලා හරි මුස්ලිම් මිනිස්සෙක් වුණොත් ආ මේ තමයි අල්ලාහ් තුමා. එතුමා ওই ගල්ලේනේ ඉන්නකොට දැක්කේ ওই ආලෝකේ තමයි. ඕකේ තමයි දෙයයන්ාසික පණිවිඩය තිබුණේ. අනේ මං හිතුවේ මැරුවට පස්සේ හම්බ වෙන්න කියලා දැන් ගන්න පුළුවන් නේ කියලා. අර ලැබිච්ච එකට අල්ලා පටලවලා. ඉතින් අදහන් පටන් කතෝලික කෙනෙකුට දුන්නොත් එන්නේ මේ මනුස්සයා කියනකොට මේක තමයි අපේ පොතේ සඳහන් කරලා තියෙන මේ ත්‍රිත්වයේ මූලික පිටාමහ. සියලු තනම පැතිරලා තියෙන සියලු දේම මුල් ශක්තිය වෙන මේක තමයි කියලා උත්තර දෙනවා. Taman යම් අදහසකින් යම් මතයකින් යම් පචයකින් යම් පටලැවිල්ලක යම් ආංශික දැනුමකින් ගියා නම් ඔතෙන් යනකොට ඒ ආංශික දැනුම මත ඉඳගෙන নানা ආකාර විනිශ්චයකටපත් ඔක්කොගෙන් පරි අරලියොල බෞද්ධාගම කාරණේ හොර පරිකොල්ල මෙතන තමයි පරිස්සම් වෙන්න ඕන අපේ බුදුහාමුදුර අපිට විදර්ශනා උපක්‍රේෂ ගැන වන්නලා කියනවා මේ එකක් හරි ඇල්ලුවොත් නිවන නම් හම්බ වෙන්නේ මෙතන ඉඳලා තමයි විපස්සනා පටන් ගන්නේ ඉතින් ඒ ඒ අර්ථකථන දින එක නම් කිව්වා මම මේ සම්‍යාන්තර දර්ශන ගැන ගැටුමක් ඇති කරන්නවත් තීරමකට නෙවෙයි මම මේ කතා කරන්නේ මේ භාවනාව හරියනවයි කියන්නේ වරදිනවයි කියන එක පෙන්වන්නේ. ඒක හරියට කියව ගන්න බැරි. මේ වෙන්නේ මොකද්ද කියලා විඥානයේ කියන මායාව දන්නේ නැතුව විඥානයේ තියෙන ෂටගතිය දන්නේ නැතුව දෙන ලනුව කණ්ඩ ගත්තොත් විඥානේ කවදාකවත්ම නිවනට යොමු කරවන්නේ නැහැ. විඥානේ ඒකාන්තයෙන් මේ කරන්නේ චපල බවකට ලක්ෂයක් ඇති කරන්නේ ඊට පස්සේ ලක්ෂ්‍ය වටේ කරකවන එක තමයි විඥානේ කරන්නේ. ඒ ලක්ෂයට අනුගමන සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ චපල බවන්ව තමයි අපි මැනීම කරන්නේ ආධාව ඇති කරන්නේ. ඒක නිසා සංස්කාර ලෝකේ කවදාකවත් ඇති වෙන්න බෑ. තණ්හාමාන දිට්ඨිය නෙවෙයි. තන් සංස්කාර වලින් පෝෂණය ලබන විඥානයේ කවදාකවත් බෑ ප්‍රපංච නැතුව ජීවත් වෙන්න. ඒක හැම වෙලාවෙම තමන්ට ලැබෙන තොරතුරු ආධ්‍යාත්මිකව සාමාන්‍ය ජීවිතයේ සප්පාරස්කම් හෝ දුක් කරදර වේවා හැම එකක්ම සක්කාය දිට්ඨිය වැඩිම පිළිසමයි පාවිච්චි කරන්නේ. මම උසස්. මම අසවලා. එහෙනම් මාන්නේ සඳහාමයි පාවිච්චි කරන්නේ මනින්දම. අපි බුද්ධ ආගමේ අපිට තමයි නිවන තියෙන්නේ අර ගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. කොච්චර කෙරුවක්වත් බෑ කියලා අපි හිතනවා. ඒ වගේම මම මේ ලොකු දෙයක් කරගත්තේ මම දැන් තිබුණට වඩා සීලෙන් සමාධිය ප්‍රඥාව උසස් කියලා මානසික කරගත්තා. ඒ වෙනත්නම් මේ ලැබපු ඒ ආධ්‍යාත්මික ගුණ ටික මම කියාගන්න මගේ කියාගන්න. මෙන්න මෙතනදී මේක කඩන්න නම් එනතම මේ විඥාණය අපට දෙන මේ අඳ උසස් කරලා නම්බු කරලා මමත් අසෝලයි කෙනෙක් කඩන්න නම් අපිට කියන්න පුළුවන් ඒක ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ගැන කතා කරලා මේ ඉන්ද්‍රිය ධර්ම මෙතනදී විඥානයේ දෙන ලඟනක විඥානය විසින් කරන මායාවට අහු නොවි විඥානය විසින් කරන ෂට වැඩවලට අහු වෙන්නේ නැතිව යන්න නම් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලටපත් වෙන්න ඕනේ. සත්‍යෝත් ප්‍රාක්‍රිය දාන. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් වඩපත් වෙන තැන සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ අර්ථකථනයක් බැලුවොත් විශේෂයෙන් පරිසම්පදා මාර්ගයේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා අස්සද්දේන කම්පතිති සද්ධා බලං කියලා. උන්වහන්සේ කියනවා මේ ආධ්‍යාත්මික ගමන යනකොට අර සද්දේ බල කම්මැලි නිදි මත ගතිය ඒකාකාරී ගතිය එනකොට බුදුමාකාර අස්සද්ධාවක් එන්න පටන් ගන්නවා බුදුන්වත් බනින්න හිතෙනවා. ධර්මෙ බිම දාලා පා ගන්න හිතෙනවා. ඒ වගේම මොකද්ද මම මේ කරන වැඩේ කියලා Tamanටම දෙස්කී ගන්න දෙන මට්ටමට ලැජ්ජිත, නින්දිත, පහත් අසද්ධාත්මක හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා. අපි හිතන්නේ නම් නෙමෙයි භාවනා කරනකොට මේ ශ්‍රද්ධාව එන්නේ එන්නේ වැඩෙන්නේ. මොකද මේ පරිශ්‍රණය එක තැනක් තමයි අන්තිම අඩුතුච්ච පහත් සාද්ධාව ඇති කරන තත්ත්වකටපත් වෙනවා. එතකොට සැලුනොත් විඥානයේ වාසිය ගන්නවා. ඒ වගේ ශ්‍රද්ධාව වැටුණා නොසලී සිටීමෙන් තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඵලයක් බවට පත් වෙන්නේ විඥාණයට අමතර පොරක් නොලැබෙන්නේ. ඒ වගේම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට පළවෙනි පාඩම ඉගෙන ගන්න. ඒ වගේම ශ්‍රද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක් බව තේරුම් ගන්න ඉදාරකම. එතකන් අපි හිතන්නේ එහෙම නෙවෙයි ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම භාවනා කරන්න කරන්න කරන්න වැඩෙන්න ඕනේ. ඒක වැටුනොත් ඒක මහා මාර අපරාධයක්. මට කවදාවත් සහගහනවට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ කියලා අපි මේ ශ්‍රද්ධාවත් එක්ක අඳුනගෙන යන්න හදන එක. නමුත් ශ්‍රද්ධාව ශ්‍රද්ධාවේ බලයක් වඩපත් වෙනකොට ශ්‍රද්ධාව වැටෙනවා. අශ්‍රද්ධා දත්තටපත් වෙනවා. සැලුනොත් විඥානේ වාස කරනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ ශ්‍රද්ධාව කියන එක අනිත්‍ය ධර්මයක්. ඒක සැලීම ඇතිවීමෙන් දුකගෙන දෙනවා. ඒ දුක දෙනකොට මම නැවත ශ්‍රද්ධාව ඇති කරගන්න එක වැටෙන්න දෙන්න බෑ. වැටුනොත් ඒක මගේ දුර්ලභමක් කියලා මම ආයෙත් පින්කම පාරකට. අපිට පුළුවන් වෙන්න ඕනේ ශ්‍රද්ධාව තියෙනවනම් හොඳයි නැත්නම් හොඳයි. එතකොට විඥාණයට බැරි වෙනවා කොප්ප ගන්න. මොකද අපි දන්නවා අපේ ශ්‍රද්ධාව මේ අපි තනවා වඩාගෙන හදපු දෙයක් ශ්‍රද්ධාව කියන්නේ සංස්කෘත ධර්මයක්. සංකත ධර්ම නේක විනාශ වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව වැටුමයි කියලා නොසලී ඉඳ අපිට මෙතනදී අවශ්‍ය වෙනවා ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයක් පාටපත් කරනවා. වීර්යයේදී මේ හරීම විචිත්‍රයි. හොඳට භාවනා කරගෙන යනකොට සමහරුන්ට Tamange ඉරියව පවත්වා ගන්න බැරි තරම් වැක්කෙන්න පටන් ගන්නවා. මම දන්න හොඳ භාවනා කරන තුන් හතර දෙනෙක් ඉන්නවා සමහර සිවුරුම ඇදියා. මොකද භාවනා කරන්න ගිය ගමන් බිල් හදාගන්නවා වැක්කෙනවා ඉරියව පවත්වා ගන්න බැහැ. ඉතින් බණ කියනකොට කියනවා පුළුවන් තරම් වීර්යවන්ත වෙන්න ඕනේ කඳ පිළින් ධානය ඉන්න ඕනේ ඉනේ නරුණු මෙනෙහි කරන්න. නමුත් මෙතනදී දෙන අභියෝගය හැටියට බලනකොට වැල් වැඩ වෙල්ලේ කෙලින් හිට ගන්න හදනවා වගේ වීර්ය පාත්ත ගන්න බැරි තැනකට එනවා. එතකොට කුසීතකම එන්නේ. ඉන්නේ කුසීතකම ආවත් නොසලී සිටීමේ හැකියාව. උඩට වීර්යයෙන් ඉන්න හොඳයි. ඒක ඇති කවුරක්වත් මේ පිටමනාප කරන්නේ නැහැ. භාවනාව හරියනකොට ඒක තැනකදී ඒක ජවනිකාවකදී තමන්ට මේක පාලනය කරගන්න බැරි බව වැක්කිරෙන පටන් ගන්නවා. පැද්දෙන්න පටන් ගන්නවා, නැවෙන්න පටන් ගන්නවා, සමහරවිට නහය මොටු ගලන්න පටන් ගන්නවා. කඩ දෙපැත්තෙන් කෙල වැක්කිරෙන පටන් ගන්නවා. ඇස්වලින් කබ කඳුළු ගලන්න පටන් අර ගන්නවා. নানা ප්‍රකාර විකාර වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙන සෑම විකාරයක්ම මේක මගේ මේක මගම මේක මගේ ආත්මේ කරගත්තොත් විඥානයේ බුදුමාකාර පෝෂණය ලැබලා ආයසරයක් ඝන බාල විඥානයක් වඩපත් වෙලා ආත්මින් ආත්මෙට ගෙනියමින් මරමින් පණ දෙමින් මරමින් පණ දෙමින් සංකාරෙ ගෙනියනවා. ඒ නිසා දැනගන්න ඕනේ වීර්ය වීර්ය බලයක් වඩපත් වෙනකොට අපිට හිතාගන්න බැරි විදිහට මේ කඳ මේ පංචස්කන්ධේ වැල් ගැඩවිල්ලක් වගේ. අපිට ඕන විදිහට කරගන්න බෑ. මේක ආණ්ඩුවට කරන්න බෑ. මේ පාලනය අපිට ගන්න බෑ. මේකේ මම නිවාසිකයෙක් නෙවෙයි. මේක මම විධායකෙක් නෙවෙයි. මේක අධිකාරියක් නෙවෙයි. මේක හරපද්ධතියක් නෑ. ඕක තමයි කයේ හැටි. ඕක තමයි වීර්යයේ හැටි කියන වැක්කරෙන් පටන් ගන්නවා. බුදු ඥානාංශයේ මෙතනදී අපෙන් ඉල්ලා හිටිනවා මේ විඥානය කියන එකේ ඡටගතිය මායගතිය දැනගන්න. ඒ දේ වැටුණත් ඒ දේ විදියට අපිට තරම් නොවන විදියට කය වැටුණත් නොසලී සිටීමේ හැකියාව තියෙන එකම සතා මනුෂ්‍ය විතරයි. හැබැයි ඒකට සද්ධාව ඕනේ. ඒකට සීලය අවශ්‍යයි. නොසලී හිටියොත් ආයසතක් අර වැඩිච්ච ශ්‍රද්ධාව මේ වීර්ය ඇති කරනවා. වැටුනොත් ඒක තමයි කෙලෙසක් වෙන්නේ. මේට වැඩිය හොඳම ලස්සන තැන තමයි මේ මේ සතිය පිළිබඳ කතාව. අපි සතිය කියලා කියන්නේ එළඹ සිටි සීය. අපි ආස්වාසය කරනකොට ආස්වාසයට එළඹ සිටි ප්‍රස්වාසය කරන ප්‍රස්වාසයට එළඹ සිටි. පිම්බි වැකිලිම කරනම් පිම්බීමට ලැබෙනවා. හැකිලිමට හැකිලිම ලැබෙනවා. වම තිනොට වම දානවා. දකුණට දකුණ දානවා. කනකොට යනකොට එනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට අත දිගානකොට අත නමනකොට පැත්ත බලනකොට පාත්‍ර සිවුරු දානකොට නිස්සද්දව ඉන්නකොට කැසිකිලි කරනකොට කැසිකිලි කරන වාසේ සර්වඥාන්සේ කිසිම සාස්ත්‍රුණාචේ නොකරපු විදිහට මේ පුංචි පුංචි කොටස් පෙළලා තියෙන මේ හැම දෙයක්ම සත්‍යමත් වෙන්නේ. ඒක තමයි සතිය කියන්නේ. ඒක තමයි එළඹ සිටනවා කියන්නේ. ඒක තමයි එක දිගට පවතින සතිය කියන්නේ. නමුත් මේ කාය සංස්කාර සංසිඳනකොට යෝගාවචර එකපාරටම බ්ලැන්ක් එකට වැටෙනවා. පාරම හිතනකට වැටෙනවා. ඊගාට නැගිටින්නේ ගස්සලා හෙල්ලුම් දාලා මෙතෙක්ලා සතිය තිබුණද නිින්ද ගියාද මොකද මට උනේ මම මෙයා හිටියද නැද්ද මම ඉඳගෙනද හිටගෙනද ඉන්නේ කියා ගන්න බැරි වෙන විදිහට මේක විශාල නිකන් දෙකට කැඩිල්ලක් සිද්ධ වෙනවා. යෝගාක් යෝගාවචර ඒවයිදී නූල් බදිනවා, පේන කියනවා, අංජනගලි අරිනවා, මේ භූත දෝෂයක් දෝ මොකක්දෝ කියලා සුදු විකස ඇත්තටම සැලෙන්ඩ් වෙනවා. ඒක ඒ තාපමටම හිතාම නැති දෙයක් මේ වෙන්නේ. හොඳට සතියින් ගිහිල්ලා ඒක පාටම අත්තල කඩලා ගියා වගේ යන ඒ දණ්ඩ කඩන්න වටනවා වගේ මොකද්දෝ ගැස්මක් වෙනවා. හොඳට මේ අරමුණේ හිත පාත්‍රණා ඉඳපුවාම හිතවිලි කියනවා. ඉඳපුවාම සද්දදි කියනවා. ඒක වේදන. ඉඳපුවාම ආයෙ ගස්සලා ගැනීම අරමුණේ දාන. අන්නේ විදිහට මොනම දහංගටයක් දැම්මත් එක දිගට සතිය පවත්වන්න බැරි බව තේරෙනවා. ඒක තැනකදී න්යා හිතුවක් කරකමක් කරලා පිට පැනලා අප එනකොට ගසලා තාන. ඉතින් මේක නිින්දක්දෝ මේකත් භාවනා ජීවුණක්දෝ කියලා ඒ අපේ මේ ඉන්ද්‍රිය බද්ධ විඥාණයට හෝ තර්ක මනසට හෝ අන්වේ ඥානයකට හෝ තාර්කික ඥානයකට කප්පට හිතා ගන්නවා. බුද්ධ ඥානසු පිටිපස්සෙන් දල කියනවා පමාදේන කම්පතේටි සති බල. ඇත්තටම බුද්ධ ඥානසේ කටහඬ නෙවෙයි ඉතින් දැහිලා ආරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ කටහඬ. ඔබ කොච්චර අප්‍රමාද වෙන්න හැදුවත් උඹට දැක දැක දැන දැන තේරුම් ගන්න වෙනවා අප්‍රමාද සත්‍ය අනිත්‍ය බව දුක දෙන බව ඔබ දැක දැක දන දන ප්‍රමාදයට වැටෙනවා. අන්න ඕකදී නොදලී හිටියොත් තමයි සතිය සති බලයක් වඩපත් වෙන්නේ. මේ විඥානය කවදාකවත් බලාපොරොත්තු වෙච්ච නැති පන්නරයක් ලබන. පන්නරයක් කියන්නේ කෙලස් පැත්තට නෙවෙයි. විඥානයේ විඥාණයෙන් අපට තියෙන අනිසි බලපෑම දුර්වල කරන්න පුළුවන් ශ්‍රද්ධාව සතිය තියෙනවනම් හොඳයි නැත්තම් හොඳයි ඒක ඉතින් කොහොමද තනිච්ච ධර්මයක් මේක හරි අමාරුයි කාටද කියලා දෙන්නත් අමාරුයි බලාපොරොත්තු වෙන්නත් අමාරුයි නමුත් මේක හරහා ගියේ නැත්තම් පැහැදිලිවම කියන්න පුළුවන් විපස්සනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සතිය අඩු ගන්න සති බලයක් වඩපත් වෙලවත් නැහැ කියලා. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට ශ්‍රද්ධාව තිබිච්චාවයි කමන්නේ නැති පිටාවයි කමන්නේ අපිට වීර්ය තිබිච්චාවයි නැත්නම් කුසීතකම තිබිච්චාවයි කමන්නේ. හොඳට දැනෙන සතිය තිබිච්චාවයි නැතිබිච්චාවයි කමන්නේ. ඒ වගේම හොඳට සමාධිය හිටනවා සමාට අපියට නිකන් වීදුරු ප්‍රශ්නයක් තිරින් බලනවා වගේ නැත්නම් වීදුරු කුට්ටියක් දිහා බලන එක හොඳට පැහැදිලි දර්ශන සමාට මොනවත් නැතුව කරකවලා තැගියා වගේ මොනවද උනේ හිතාගන්න බැරි අර සමාධිය වක්කිට්ටක් ගලේ ගැවුවා වගේ සීසීකට වෙලා යනවා හැබැයි සීසීගත වෙච්ච බව දන්න. යම්මට සමාධිය නැති බව දන්න. ඉතින් අද භාවනා ජීවිතේ කමඨාන් සුද්ධ කරන්න ගත්තොත් 180කට එහා. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ කරලා මෙහෙවොත් 180කට එහා ඔක්කොටම ප්‍රශ්න ඔක තමයි. ඇයි මෙච්චර හොඳට තිබුණු සමාධිය ඇයි කැඩුනේ? මේක කාගේ ඕනියමක්ද? මගේ සීල් කැඩිලාද? මගේ සද්ධාව නැති වෙලාද? මට සතිය නැති වෙලාද මොකද මේ සමාධිය කියන අනිත්‍ය ධර්මයක් කියන එක හීනකක්වත් හිතක නැහැ හිතන්නේ ඒකාන්තයෙන්ම අපිත් එක්ක දිගට යන නිත්‍ය සුඛ සුභ දෙයක් කියන ඒක නිසා සමාධියම ප්‍රධාන දේ කරගෙන අනේක නාර වද දෙන දින එකම ක්‍රමය තමයි සමාධි කඩන කැඩෙන්නේ. ඒකෙන් ගොඩේන තියෙන එකම ක්‍රමය තමයි සමාධියක් අනිත්‍ය ධර්මයක් දුක පිණිස වෙන ධර්මයක් අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්න එක මම හිතනවා අද බාහන ලෝකේ අමාරුම දේ තමයි මේ සමාධිය දුක පිණිස වේචනයි කියන්නේ. මේ සමාධිය අපේ ආණ්ඩු මට්ටමකට කරන්න බෑ. එන වෙලාවට එනවා යන වෙලාවට යනවා. ඕක දැනගන්න එක තමයි ඥාන කියන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ප්‍රඥාව අපිට වෙන්නේ මේ රත්තරන් මුතුන්ක් වාගේ ඒක දාගත්තට පස්සේ අපිට නිසාරෝධ්‍ය තාඥාණය ලැබෙයි. අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වෙයි. අනකයි මේකයි කියලා අපි හිතන්නේ. නමුත් මේ ප්‍රඥාව තියා තමන්ට නිකන් ක්ලාන්ත වෙච්ච මනුස්සයෙක්, සීමුර්ජා වෙච්ච මනුස්සයෙක් වගේ අතරමැද කාලයේ සීමා, කාලයේ සහ මානයේ කියන කාලමානයේ සහ දේශමානයේ කියන එක පන්නලා ඉක්මවල ගිහිල්ලා කරකෝලතල්ලා ගෙනත් දාපු තත්ත්වයට ආවම මේ අතරමැද තත්ත්වය කොහොමද ප්‍රඥාවට ලක් කරන්නේ? සංසන්දනය කරන්නේ තර්ක ඥාන සංසන්දනය කරන අන්වේ ඥාන මොකකටවත් ඉඩක් නැතුව දෙකට වෙලා යන වෙලාවල් එන. මෙන්න මේ සෑම තැනකදීම මේ සතියේ අම ටිකක් ඒ පැත්තට සතිය පැත්තට නතු ගතියක් තියෙනවා කියලා මට චෝදනා කරන්න පුළුවන්. සතියට තියෙනවා හැකියාවක් මේ නොසැලීම කියන උපේක්ෂාවත් එක්ක අත්වල් බැලනවා. නැත්තම් මම කියන උපේක්ෂාවත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් මේ කාරය යන පුළුවන් සතිය. ශ්‍රද්ධාව ඇති කොටත් හොඳයි නැති කොටත් හොඳයි. ඒ ශ්‍රද්ධාව තියෙනවා තියෙන බව දන්නා දේ සතිය කියනවා. ශ්‍රද්ධාව නැති කොට නැති බව දන්නා කම සතිය කියනවා. වීර්ය හොඳවට තියෙනවා කඳ කෙනිච්චයන් ලස්සනට සම්බර වෙනවා. භාවනා කරනවා ඒ බව දන්නේ කම සතිය තමයි. මොකද හොඳටම තමයිලාට පේනවා විකාර රූපයක් රේතෙක් වාගේ තමයිලාට වැලගෙඩියක වැලෑ මඳුලක් වගේ එල්ලීලාවක් කියලා ඉන්නවා ඒත් ගන්න වෙලාවල් එක. ඒ වගේම භාවනා කරන ඇද්ද ගැල්ලා බලපුවම ඉස්සරහ තියෙනවත් ඔක්කොම ඒ වගේ රූප තමයි පේන්නේ. මේක සතියම. අමාරුම දේ තමයි සතිය අසතිය තේරුම් ගන්න වෙලාව. සතියට අසතිය එල්ල වෙන වෙලාව. නැත්තම් ප්‍රමාදේ එල්ල වෙන වෙලාව. දැන් අපි පරියන්කේ සංසිද්ධිය ගත්තොත් අපි අදිෂ්ඨාන කරගෙන හරි වට්ටම් හොඳට පරිපද කරන වාඩි වෙනවා. අද නම් මම ආනාපානෙ මෙච්චර වෙලා පවත්තුන. නැත්නම් ඉන්දිය මැටිල මෙච්චර වෙලා පවත්තුන. නැත්නම් අපි ගොස් සක්මන මෙච්චර පවත්තුන. ඉතින් ඇත්තටම මුල් ටිකේදී හොඳට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ මුල මේ මැද මේ අග මේ ආස්වාද ප්‍රස්වාසතර වෙනස මේ ආස්වාසය කියලා කියන්නේ මේ මේ මේ ලක්ෂණ ප්‍රස්වාසය මේ හොඳ ලස්සනට දියන්. ඊළ ඉඳව ගමන් බලනකොට ඔන්න හිතවිල්ල මට අද භාවනා හරියයි කියලා හිතනවා හිතනවා. එහෙම නැත්නම් මේක කොහොමද මේ මම මුල විතරයි දකින්න මට අග පේන්නේ. එහෙම නැත්නම් මැද හිස්තන පේන්නේ. ආදි වශයෙන් පොඩ්ඩකට ගිය ගමන් ටක් ගාලා හිට පිටපැයි. පිටපැන්නකොට හොඳටම දන්නවා දැන් මන මනෝ විකාරක දුවන්නේ අරමුණේ නෑ. ඕන එක දැනගත්ත ගමන් ආය පශ්චාත්තාප වෙනවා. විචතර වුණාමේ භාවනා කරන්න ගියත් මේ සතිය කැඩෙනවා. ඉතින් ඒ වගේ සංසිද්ධියක් අපි විග්‍රහ කරොත් සතිය කියන කණ්ණාඩියට දාලා අරමුණේ හිත පවත්වමින් ඉන්නකොට හිත පිට යන එක. හිතවිල්ලකට, සද්දයකට, වේදනාවකට හිත යන එක අපිට ඇත්තටම සාධාරණ පශ්චාත්තාප වෙන්න කාරණාවක් තමයි. නමුත් එහෙම ගිය වෙලාවකදී ඒකට හේතු වෙන්නේ අපේ ජම්මගති රුචි අරුචිකං පෞෂත්ව ලක්ෂණ අනුශය ධර්මේ ආසව ධර්මේ සංස්කාර හේතු යන දෙන ඇදලා දාන පොඩ්ඩක් වෙලාට කෙලෙස් තමයි ඉතින් ඒ නිසා පිටපොට ගියාට පස්සේ ඊගාවට සිද්ධ වෙනවා දැන් තමන් කෙලෙසට ඉන්න බව දාන දැනගත්තට පස්සේ ආයෙනවා අරමුණ අන්න ඒ පැත්ත ගත්තොත් Taman දැන් කෙලෙසක එහෙම නැත්නම් කල්පනාවක් එහෙම නැත්නම් සාධ්‍යක එහෙම නැත්නම් වේදනාවක ඉන්නේ අරමුණේ නෙවෙයි මම දැන් නැවත අරමුණට අනේක තමයි මගේ යෝගාවතරකම කියලා දැනෙන්නේ කාගේ ශක්තියෙන්ද කියලා බලුවොත් හිතලා දෙයක වෙන්නේ අචේතනිකවද වෙන්නේ සසංකාරිකවද වෙන්නේ අසංකාරිකවද වෙන්නේ සවිඥානිකවද වෙන්නේ අවිඥානිකවද කියලා බලුවොත් හිතා ගන්න බෑ කවම කවදාකවත් අවිඥානිකව නෙවෙයි සිද්ධ වෙන්නේ මොකද එතකොට හිත පිට කියලා තියෙනවා. හිතලා ගන්නත් බෑ ගන්න පුළුවන් වෙන්නේ අපි සතිය තිබුණොත් නෑ සතිය නෑ. නමුත් මොකද්ද අපි ළඟ දැනට දිනුනලා තියෙන ගතිය වැරද්ද ඉන්නකොට වැරද්ද ඉන්න බව දන්න ගතියක් තියෙනවා. මේක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් වෙන එකක් නෙවෙයි. ඉන් එහාට ගිය මොකද්ද ශක්තියකින් කරලා දෙනවා. අපිට කියනවා පිට පිට හිත පිට ගිහිල්ලා කියලා. අපි කවදාකවත් ওই ශක්තිය අගේ කරන්නේ. අපි කවදාවත් ඒ ශක්තිය සමාදන් වෙන්නේ නැහැ. අපි කවදාවත් ඒ ශක්තිය මම මෙතෙක් භාවනා කරපු ලොකුම වටිනාම දේ මේකයි කියලා අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල් වෙච්ච පශ්චාත්තාපය නිසා අපිට මේක සාදු කියලාගේ වෙලාවක් එන්නේ. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් පිට ගිය වෙලාවක පිට ගිය බව දැනගන්න ඒ සතිය. මේකට සතිය කියලා මම පාවිච්චි කරනවා. එච්චර වටිනා දෙයක් අපේ මුළු සංසාරෙම අපි උපේලා නැහැ. නමුත් අපේ විඥානය අපිට කියනවා ඒක වරද්දක්. ඒක අඩුපාඩුවක්. ඒක තමන්ගේ දෝෂයක්. දඬුවම් ලැබිය යුත්තක් කියන තරමට ගත්තට පස්සේ අපිට මේ පමාදේ නකම්පතිටි ප්‍රමාදයට වැටිලා කම්පා නොවීම නම් වූ ඒ සති බලය වාසියට ලබා ගන්න. භාවනා දියුණුවට ගන්න එක අපි සම්පූර්ණයෙන්ම කපාරයි. මේකට අවදි වෙන්න නම් මේකට අවදි වෙනවා කියන එක හරිම අරුම වැඩක්. නොකල හැකි. අවදි වෙන්න නම් හිත ගිහිල්ලා හිත ආපහු ආපහු ගමන් ආ බොහෝම හොඳයි. ඔබ පිට ගිය බව උඹම දැනගෙන ආපහු ගෙදර ආවනේ කියලා මෙන්න මේක සතුටින් දවසක් හිටියා. හිත පිට ගිය ගැන කනගාටු වෙන එක නෙවෙයි පිට ගිය හිත නැවත ආපු වෙලාවේදී ගෙදර දොර ඇරලා තියලා වරින් කියලා ඒ සතිය බාර ගන්න පුළුවන් දවස ආගෙනකොට දුකෙහි තියෙන දුක අනපේක්ෂිත කරදරයක් වෙච්ච වෙලාවක එහි තියෙන කුසලතාවය එහි තියෙන සතියක් වඩා ගන්න තියෙන ශක්තිය එහි තියෙන ආධ්‍යාත්මික ශක්තිය සති බලය අපි මේ සංසාරේ නැත්නම් මේ ජීවිතේ කොච්චර තුච්ච පහක් පාහර තත්ත්වයටපත් කළා මේක කල් හිටියද අද යාන්තම් මට ප්‍රමාදයට වැටුණත් නැවත සතිමත් වෙච්ච වෙලාවේදී අනේ හොඳයි කියන්න පුළුවන්කම ලැබුණා මේක තමයි බලවත් සතිය කියා ගන්න පුළුවන් ලැබුණා කියලා මේ වෙනස සිද්ධ වුණොත් ඒ මනුස්සයාට වාද කරන්න පුළුවන් මොනම ඵලයක්වත් ලෝකේ නැතුව මොන මායයටත් බාධා කරන්න බෑ මොන ශබ්දයකටවත් බාධා කරන්නේ මොන හිතකටවත් බාධා මොන වේදනාවකටවත් බාධා කරන්න බෑ ඒ මනසේ දන්නවා හිත වේදනා සත්‍ය හිතුන හිත පිට යන තමයි ඒ තමයි තර්කමනස නමුත් පිට කී බව දැනගෙන අපව එන එක ඉබේ කෙරෙනවා නම් අපි කොච්චර ආසද කියලා එනිසා මේ සතියේ තියෙන මේ සති බලය තේරුම් ගන්නට යන්න නම් අපි තේරුම් ගන්නට මේ විඥානයේ තියෙන මායාව තියෙනවා. අපිට පෙන්ලා දෙන්නේ සතිය කියන්නේ කොහොමද කියලා. ඇත්ත තමයි. ඒක සාමාන්‍ය බැලු බැලමට ඉම තමයි. නමුත් කැඩිච්ච සතිය හැදෙන එක හොඳයි. ඒක කවදාකවත් විඥාණයට අවු වෙන්නේ නැහැ. මොකද විඥානේ කෂක බලන්නේ වැරද්ද. බලන්නේ කැතන. බලන්නේ විවේචන. බලන්නේ ස්වං විවේචනයමයි කරන්නේ. නමුත් විඥාණයට පැත්තකට යන්නේ කියලා. මේ ධාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට මේ දීලා තියෙන ජල විඥා මන්ත්‍රය සති බලය තේරුම් ගන්න පටන් ගත්තොත් සෑම දුකක් තුළම දුක සත්‍ය ආબોධ කිරීමේ විශාල ජවයක් තියෙනවා. ඊට පස්සේ දුක දුක නෙවෙයි. අරදින්න ඕනේ අපිට තනියම නැගිටින්න. ඉතින් එදාට මේ කහින මිනිස්සුන්ට අපි ස්තුති කරා. ඒගොල්ලෝ තමයි අපිට මේක තේරුම් කරලා දෙන්නේ. ඔගම අපේ කකුල පුපුරන වේදනාවක් එනකොට අපි ස්තුති කරાવી. ඒකෙන් තමයි අපි ඇත්තට මේ බලවත් කට්ටේ පල්ලා පන්නගන්නේ. මොකද මේ හිතවිලි ධාරාව ඇවිල්ලා අපි බිම දාන එකට අපි ස්තුති කරાવી. මේකෙන් තමයි අපිට ඇත්තටම බුදුහාමුදුරුව පෙන්වනවා වගේ සාරිපුත්‍ර සාංශ පෙන්වනවා වගේ හරියටම සති බලය ඇති කළ දෙන්නේ. මොකද ඒක විඥානයේ නම් ආඩම්බරයක් වෙන්නේ. විඥානය ඒක කරු කරන්නේ නැහැ. මොකද විඥානය නිතරම කැමති නිත්‍ය සංඥාවට, සුඛ සංඥාවට, සුභ සංඥාවට, ආත්ම සංඥාවට. ඉතින් සතිය කැඩීමත් යාට වෙන්නේ අයියෝ අනිත්‍ය වුණා. අයියෝ දුක වුණා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ සීයේ බලමහිමය සති බලය විස්තර කරනකොට ප්‍රමාදයේ තියෙන වටිනාකම අප්‍රමාදේ නෙවෙයි අප්‍රමාදේ කරගෙන යනකොට අප්‍රමාදේ පන්නර හිටින්න නම් ප්‍රමාදේ වැටෙන්නම ඕන වැටිලා නැගිටින්න අනේ ඒ කාලේ තේරුම් ගත්ත දවසේ තේරෙනවා සෑම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා අපේ විඥානයේ කැමැති අඳුරු වලාව දිහා බලන නිසා කවදාක රිදි රේඛාව දැකීම අපේ සාහිත්‍යෙම නැහැ අපේ භාවනා උපදෙස් පන්තියේම නෑ. ඒ නිසා අපි කවදාකවත් සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් කරන්න යන්නේ මොකද අපිට පේන්නේ ඒක ව්‍යසනයක් විදියට. මෙතනදී වැදගත්ම අවශ්‍යතාවය වෙන්නේ උපේක්ෂාව. සතිය තියෙන්නේ හොඳයි නොතියෙන්නේ හොඳයි. ඉතින් ඒකදී මම අර නිතරම මතක් කර දෙන විහිළුව තමයි අර මිනිස්සේ කියලා ආම්දුරන්ට ආරාධනා කරන්න ගියාම ඒ මිනිස්සයා කෝල අපේ ගෙදර දානයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දානමක් විතර සංඛ්‍යාව 80යි. අපි අරපන්සලට කිව්වා දානමක් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි. නොවැඩියත් හොඳයි කියලා. ඊගල කියනවා වැඩියට නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. ඒකට අහංගුල දැනගන්න ඕනේ මේ මොකද්ද මේ බෙතන හැන්ද කියලා. ඉතින් සතියටත් කියන්න ඕන වැඩියත් හොඳයි. ඒ කියන්නේ ආවත් හොඳයි. නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩිමත් හොඳයි කියන. කියනකොට කියන්නේ නොවැඩියත් වැඩියත් හොඳයි. ඉදාට සතියේට බැරි වෙනවා අපිට කොක්ක ගන්න. අතිය තියෙනකොට සතුටක් හෝ නැතිකොට කනගාටුවක් නෙවෙයි තියෙන්නේ. ඔබ තියනවනම් ඒත් මම උපේක්ෂයි නෑනේ. ඒත් මම උපේක්ෂයි ඕකටයි සති බලය කියන්නේ. ඕක තමයි ප්‍රඥා බලය කියන්නේ. ඕක තමයි සමාධි බලය කියන්නේ. ඕක තමයි විරිය බලය කියන්නේ. ඕක තමයි සද්ධා බලය. ඒතර බලන්න අපේ තාත්වික මනසට මොකද වෙන්නේ කියලා මේ විඥාණයට මොකද වෙන්නේ කියලා. අපි මේ අද මේ දිසන්වනේ කියලා දවස් 7-8ක් භාවනා කරුවා සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියලා අපි ඉගෙන ගත්තයි කිව්වොත් වෙන යෝගාවතට මොනවා කියන්නද? ඕකද සතිපට්ඨානෙ කියලා. සතිපට්ඨානෙ කියන්නම් මේක යකඩ ගුණයක් ගැහුවා වගේම හරියට පොළවේ ගහගෙන ඉදිරිය ගිහිල්ලා පෙන්වන්න පුළුවන් තරමට තිබුණා නම් අන්න සතියේ. හොඳට මතක තියාගෙන ඉන්න මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහම දුක්ඛ සත්‍ය බව. පහම වෙනස් වෙන සුළු බව. මේ වෙනස් වුණාට නොසලී සිටීමේ හැකියාව තමයි අපි මේ අර නීවර ධර්ම අයින් කළ මේ පහ. මේ පහ අරගෙන උඹ හිටියත් හොඳයි, නොහිටියත් හොඳයි. බලන්න එවැනි සත්‍යයක් අපි අත්දැකලා නැති වුණත් මනස හදාගන්න කොච්චර අමාරුද කියලා අපි හාසිය තුලින් කියන නැත්නම් කතා කරන්නේ කරන්නේ. මහා ගම්බීර දෙයක් විදිහට අපිට වෙන්නේ මොන්නම ගම්බීර අර්ථයක්වත් නැහැ තුච්ච කරලා කලකන්න ඉන්නවා. සත්‍ය ජීවනත් හොඳයි නැති වුණත් හොඳයි. සත්‍ය ජීවනත් හොඳයි නැතත් හොඳයි. වීර්ය තියෙනවනම් හොඳයි නැතත් මොකද මේවා මගේ නෙවෙයි. මම නෙවෙයි. මමගේ ආත්ම නෙවෙයි හේතුඵල ධර්මයෙන් හටගන්න දේ. ඒක ඕක ඇති උනායි කියලා සතුට වෙනවනම් නැති උනායි කියලා කනගාටු වෙනවනම් අපි කවදාකවත් මේ හේතුඵල ධර්ම පිළිබඳ සාංකා විශයක්වත් දන්නේ නැතිකම නැති. අපි දන්නේ මට නම් හැමදාම වීර්යය තියෙනවා. හැමදාම සද්ධාව තියෙනවා. හැමදාම සතිය තියෙනවා. හැමදාම සමාධිය තියෙනවා. ප්‍රඥාව තියෙන්න ඕනේ කියලා මේ විඥානය විසින් දෙන මේ නිත්‍ය සංඥාව මේක ඉස්තර කරගන්න හදන ගතිය. එහෙම නැත්නම් මේක හැමදාම සුභහෙට ගන්න ගතිය. මේක සුඛේ පිණිස ගන්න ගතිය. මේක ආත්මයට ගන්න ගතිය. විඥානය කොච්චර කාලයක් හැබැයි වෙච්ච එකක්ද කියන්නේ. නිසා ශ්‍රද්ධාව නැති වෙනකොට සතුට වෙන ගතියක් කියනකොට මේනේ නිකම්ම හරියට මේ ගොතලා කියන හදනවා වගේ කියන. ධර්මපදයේ කියවන්නේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හඳුනන්නේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියන පරිදි. ශ්‍රද්ධාව කැළම නැති මනුස්සයා තමයි සත්‍යකරණ. උනාගේ ශ්‍රද්ධාවක් ඕනේ අත්දකලා ඉවරයි. අත්දකලා නැත්නම් අපිට ශ්‍රද්ධාව ඕනේ කරන්නේ. තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ලක් කරලා පස්සේ අමුණට අත්හදා. මේකත් ඔයගොල්ලන්ට තේරෙන තමයි තවත් නිදර්ශනයක් කියන්නම්. බුදුජානනාති ඉන්න කාලේ සීය සේනාපතියා සීය සේනාපති කියලා කියන්නේ නිගන්ධ සාන්ත පුජික ප්‍රධානම සීපසදායක ප්‍රධාන දායකයා. මොකද මොලකාරයා. ඉතින් නිගන්ධ සාන්ත පුත්තත් ඉන්න කාලේ බුදුජානනාංශෙත් මේ වගේ පරිත්‍යාගපාදාදී ගම්බීර ධර්ම දේශනාවල මෙයාට හිතෙනවා මං කියලා බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරනවා. කොහොමද තමන්ගේ ගුරුනාන්සර කිව්වා මට හිතෙනවා බුදුහාමුදුරුවෝ යන්නේ කියලා. මොකද කියන්නේ? දැනගත්තා ගියොත් නම් ගොයියා එන්නේ නැහැ කියන්නේ. ඉතින් නිගණ්ඨනාත බුද්ධ කිව්වා ඔබ දැනගනින් ඔය සමපාත ගෞතමයන් ගා මහා මාමේ වශියක් කිව්වා. ඊයේ මිනිස්සු කෑවොත් නම් ඉන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා උඹට පොන්දක් තියෙනවා කියලා. හමුදාපතියෙක් පුළුවන් නම් ගිහිල්ලා අහුවෙන්නේ නැතුව වරින් කියලා එයාට පොඩි බුදුදහමක අනුපාඩයක් කියලා දුන්නා මෙන්න මේ පැත්තේ ප්‍රශ්න අහපන් කියලා. ඉතින් සිය සේනාපති ගිහිල්ලා ප්‍රශ්න කීපයක් අහනවා. එක දෙනෙක් ගහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව ගැන ඔබ වහන්සේගේ මේ ශාසනයේ දානීය බාර ගන්නවා. දානීය ආනිසංස කතා කරනවා. දානි කියන්නේ ආගමික වැඩන්නේ. බුදුජානකයේ ආධ්‍යාත්මයේ ශ්‍රේෂ්ඨයි ඉතින් සීලේනට ධානය ඔබ වහන්සේගේ ආශාසනයේ දාණය පනවනවා. බුදුන් කියනවා මම දාණය පනවනවා. හොඳ ඔබ වහන්සේ දාණය පනවුවොත් මොන වගේ ආනිසංසද දාණින් ලඟ පිළිපෙස කියන්නේ. බුදුන් කියවා පංචමානි පිට්ඨවේ දානානි සම්දාය. මම මෙහෙම කියලා තියෙනවා සීය මොකද්ද? බහුනෝ ජනස්ස පියෝ හෝති මනාප බෝධිනාර්ථී මනාතුවේ. කල්යාණ කිත්ති සද්දෝ අබ්බුක්කච්ච. තියාගේ කල්යාණ කීර්ති රාවේ හැම රටතොට පැතිරෙනවා. සන්තෝණං සප්පුරුසා පජං. සාන්ත සත්පුරුෂයන්ගේ අතුර ලැබෙන. ගිහි ධම්මෝ අනපේතෝ හෝති. තමගේ ගෙවල් දොරවල බොහොම සාමයක් යුතුයකම් ඉෂ්ට වෙන ගතියක් දන් දෙනත් අන්තර තියෙනවා. කායස වේදා පරම්මරණ සුගතින් සකල ලෝකං උපජ්ජති. මේ මන්දේ මේ ජීවිතේ මරණයට පස්සේ ගිහලා හොඳ තැනක උපදිනවා. ඊට පස්සේ සීනාගති කියනවා මෙන්න මෙහෙම වචන. ස්වාමීන් වහන්සේ මේ දාන දෙනකොට බොහෝ දෙනාගේ කීර්තිරාවේට පත් වෙනවා කියන එක අහන්න ඔබ වහන්සේ ළඟට එන්න ඕනේ මම දැනටමත් දන් දෙන කෙනෙක් මම මේක දන්නවා බොහෝ දිනාගේ ප්‍රේමනාපායට පත් වෙන බව මම බොහොම ලොකු දානපතියෙක් ඔබ වහන්සේ කරනවා කිව්වත් මම දන්නවා ඒක පිළිබඳව ඔබ වහන්සේ අදහන්න ඕනකම නැහැ මට මම මේ කීර්තිරාවේ රටතොල පැතිරෙනවා කියන එකට ඔබ වහන්සේ පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ මම දැනටමත් දන්නවා ඔය කල්යන සත්පුරුෂෝ ඉන්දියට ලැබෙනවයි කියන එක උපාසලකට එන්නේ ඉස්සෙල්ලම මම දැක්ලා තියෙනවා මම රටේ අමුදාපති මම ළඟ කොහොමදක්වත් හොඳ වැඩකට තත්ත්ව මම අසු කරනවා. ඒ වගේම ගෙදර දොරේ සාමේනවයි කියන එක ඔබ වහන්සේ නැතත් මම කරලා දන්න කෙනෙක්. මට ඔබ වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් අදහන්න වෙන්නේ මේ මරණට පස්සේ හොඳ තැනක උපදී කියන එක. මොකද ඒක මම අත්දැකලා නැහැ. නිසා ඔබ වහන්සේ දැක්කට මේ දානාන සංස පිළිබඳ 180ක මට ශ්‍රද්ධාව පහළ වෙන්නේ. මොකද ඒක මම දන්නවා. මම දන්නේ නැති දෙයට විතරයි ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ කියලා කොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා සීයේ නම. ඒ කියන්නේ අපිට ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ තාම අත්දැකපු නැති දෙයකට පමණයි. අත්දැක්කට පස්සේ බුදුන්ගෙමුත් වැඩක් නැහැ. ධර්මයෙන්මුත් වැඩක් නැහැ. සංඝයාගෙමුත් වැඩක් නැහැ. සීලෙමුත් වැඩක් නැහැ. මොකද ඒකේ වැඩ කරන්නේ ඉවරයි. යබිලකුසා චින්න කාලේ කියනවා ඒ තීදිත් අපි බුදුන්ට වඳිනවා. නැත්නම් රහතන් වහන්සේලා බුදුන්ට වැඩි මේ සම්ප්‍රදායක් ගැන පස්චිම ජනතාවට ආදර්ශයක් වෙච්ච. ධර්මයට වඳිනවා පස්චිම ජනතාවට ආදර්ශයක් වෙච්ච. සංඝ රත්නයට වඳිනවා පස්චිම ජනතාවට ආදර්ශයක් වෙච්ච සීලයේ ගරු කරන තරහතර වංශ නමකට ආය බුදුරජාණන්සේක ගම්තිරු නෑ. බුදුරජාණන්සේ කියන රෝවන් වුණාට පස්සේ මගෙත් එක්ක ගම්තිරු නෑ. අඹ උඹේ වැඩ බලන්න. එචා මේ ශ්‍රද්ධාව කියන එක අදාහ ගන්නකම් මේ ප්‍රත්‍යක්ෂ කරනකම් විතරයි අවශ්‍යයි. ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ ශ්‍රද්ධාවෙන් අදහන දෙයක් නෑ. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකියි. මෙන්න මේ වගේ ධර්මතාවයක තියෙන මේ නෛර්යානිකත්වය මේකට සමාලාට තරවත්යන්ස මේ කේවලත්වය කියන වචනේ පාවිච්චි කරනවා. මේ කේවල தත්ත්වයට යන්න අපි මේ හරි වැරදි හොඳ නරක ධර්ම අධර්ම කියන පද හරහා යන්න වෙනවා নিরপেক্ষ தත්වයකට. මේ নিরপেක්ෂ தත්ත්වයට යන්න ඉස්සර වෙලා මනස සකස් කරගන්න මේ විපස්සනාව කියලා කියන්නේ සංසන්දනාත්මකව සාපේක්ෂව ගන්න දෙයක් නෙවෙයි নিরপেක්ෂ தත්ත්වයක්. සාපේක්ෂ ලෝකයේ සම්මුති ලෝකයේ ඉඳගෙන මේ নিরপেক্ষකත්වය අන්වේඥානික අල්ලගන්න. අන්වේඥානේ ప్రత్యක්ෂ දක්මන යොදවන්නේ නෑ. නමුත් අන්වේඥානේ පිළිවෙත් පරිණාමය සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ විඥානයාගේ තියෙන ෂටගති මායාවකට කරන්නේ. මේක හොඳටම පේන දර තමයි මම අර මෙතෙක් විතර කරපු විදිහට මේ ආනාපානේ සංසිඳනකොට අපිට ඇති වෙන নানা ආකාර මේ අවුල්පාසය. දුක් දෙනවා, ශප දෙනවා. ඒ ඔක්කොම දීලා අපි හිතමු. පැයක්මාරක් විතර වගේ. හොඳට ආනාපානි වාදාවකට පාත්තගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී සමාජලාට කමටහන් සුද්ධ කරනවා කමලාට මට ඊමේල් එවන නැත්නම් ලියලෙවන දැන් මොකද කරන්නේ? ඊගාට මම මොකද කරන්නේ? ඒ කියන්නේ මේ අර කායජුත්‍යත් නැති වචී දුස්චත් නැති හිතත් නීවර ධර්මයෙන් වෙන් වෙලා අරමුණු කරන්න ගත්ත ආනාපානෙන් ගෙවන් කරලා නිමිත්තක්වත් හිතේ නැති තත්ත්වයේ ඉන්නකොට ඒ தত্ত্বය මොකද්ද අඩුවක් ඒ தত্ত্বය තව මදි. ඊ ගාවට තියෙනක ඉල්ලනවායි කියලා කියන්නේ මේ தত্ত্বයට පහර මේ தত্ত্বේ පහරන ගතිය. මේ தত্ত্বය නීච කරන ගතිය. මේ தত্ত্বය අවමානයට ලක් කරන ගතිය. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සඳහනක් කරනවා මේක පිළිබඳව මොනිසාරකව බුදුරජාණන්සේ සඳහන් කරන මේ විඥානය රූප රාග රූප ධාතු රාග විනිබද්ධ විඥානය. ඇහත් කන සද්දයක් සමා වෙන්නේ. ඇහත් රූපයක් කන සද්දයක්. ඇහ කියන්නේ රූපයක්, සද්ද කියන්නේ රූපයක්. කන කියන්නේ රූපයක්, සද්ද කියන්නේ රූපයක්. නාසය ගන්න. ජීව රස, කය මන කියන මේ රූප රාගයන් රූප ධාතුන් හා බැඳිච්ච රාගයෙන්ම පෝෂණය ලබන විඥානයක් තියෙනවා. ඒක තමයි අපේ විඥානේ පිටම කප්පය. ඒක තමයි කාම ලෝකය කියන්නේ. පොහොසත්යයි සම්මත දියුණුවයි සම්මත කට්ටිය උපදින්නෙත් ඕකේ මැරෙන්නෙත් ඕකේ. ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. නම හරකුත් ඉන්නේ ඔතනමයි, ඌරත් ඉන්නේ ඔතනමයි, කරකොත්තත් ඉන්නේ ඔතනමයි. යන්නේ දැන පොඩි අප්සෙට් එකකට ගිහින්. මිනිස්යාට පුළුවන් මේ රූප රාග විනිබද්ධ විඥාණයෙන් ගැලහිලා අතුරු තැනකට ගිහිල්ලා අනිත්‍ය ප්‍රතිපද විඥාණය විඳින්න එහෙම නැත්නම් නිර්ාමීෂ සැපේ විඳින්න මේ රූප රාග විනිබද්ධ විඥානයේ උපදිලා ඒකේ මැරෙන මිනිහට කවදාකවත් අර පැත්තට යන්න අවස්ථාවක් දෙන්නේ මොකද මේක ඉවර කරන්න බැරි තරම් වැඩ මේකේ තියෙන. ඉවර කරන්න බැරි තරම් රසාස්වාදයක් තියෙනවා මොකද එක එකක් සන්තුෂ්ඨ කරව මැරිලත් නැහැ. ඒක නිසා ඊට පස්සේ සිද්ධ වෙනවා ඒ රූප රාග විනිබද්ධ විඥානයේ තේරුම් අරගෙන ඒකේ සමු අරගෙන නිර්ාමීෂ වූ විවේකජම් පීති සුඛං කියන විදිහට විවේකයෙන් හටගත්තා වූ පීති සුඛේ මේ කය සංසිඳුවගෙන ආනාපාන සංසිඳුවගෙන විඥානයත් යම් කිසි මට්ටමකට ගෙනල්ලා කිසිම නිමිත්තක් නැති. ඇහැ පිළිබඳ නිමිත්තක් නැහැ, රූප පිළිබඳ නිමිත්තක් නැහැ, කන පිළිබඳ හැඟීමක් නැහැ, ශබ්ද පිළිබඳ හැඟීමක් නැහැ. නාසය නැහැ, ගඳ නැහැ, දිව නැහැ, රස නැහැ, කය නැහැ, මනස නැහැ. මේ පොට්ටබේ නැහැ. අන්න එතෙන්ද ගියාට පස්සේ මේක යම් ප්‍රමාණික උපේක්ෂාවේ හොඳ අවසාන කියලා වර්ණන නෙවෙයි හොඳ තැන. දුච්චර්ත නැහැ. නීවරණ නැහැ. අපහාට නිමිත්තකුත් නැහැ. මෙන්න මේ වෙලාවේදී විඥානයේ පදනම දෙදෙනවා. එයා පිටලා ඉන්නේ ප්‍රතිෂ්ඨාව ඒකට ප්‍රතික්ෂිත විඥානය කියන ප්‍රතික්ෂිත විඥානයට ඉන්න තැනක් නැති වෙනකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස්ස ප්‍රතිඨා ඒ වෙලාවට චේතනාවක් පහළ කරලා ඒ චේතනාව ආහාර කරගන්න විඥාන. එනතම් ප්‍රකල්පනයක් පහළ කරන මේ ප්‍රකල්පනය ආහාර කරගන්න විඥාන. එහෙම නැත්නම් අනුශේධ ධර්මයක් ආහාර කරගන්න විඥාන. එතකොට අර විවේක තැන ඉඳගෙන මම ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා ආහන ප්‍රශ්න තන්නේ කරන විඥානයේ ප්‍රෝගාම. එයා මේ චේතනාව පහල කරන්න හදනවා ඊගාට මම මොකද කරන්නේ? එහෙම නැත්නම් මේ වෙලාවේදී අසුබ වැළුවොත් මොකද? එහෙනම් අනිච්චන් දුක්ඛම් බැලුවොත් මොකද? මේ වෙලාවේ දෙතිස් කුණක බැලුවොත් මොකද්ද කියලා විඥානයේ ගෙනන කොට බෙරක දුකන් දාන. යෝගාචරයෙන් හැබැයි නේනම් මේක මේ වෙලාවේ පිසුදු වෙලාවේ නිකන් ඉන්න හොඳ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිව්වොත් හොඳයි. අසුබේ වැඩිවොත් හොඳයි. බුද්ධානුසුති කෙරුවොත් හොඳයි. මෛත්‍රී භාවනා කෙරුවොත් හොඳයි කියලා ලස්සන පිරිසුදු වතුරට බොර වතුර දාන්න. අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. මේ විඥානයේ විශ්ින් ඇතිවෙන චේතනාවල ස්වરૂප චේතනා කියන්නේ සංස්කාර ප්‍රකල්පනවල ස්වરૂපේ අනුසේ ස්වરૂපේ දක්වනවා නමුත් ඒ වෙනුවට කළ යුත්තේ මොකක්ද කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා අදිෂ්ඨානයක් කරන්න කියනවා මට මේලා චේතනා පහළ නොවේවා එතකොට යංච පකප්පේටි යංච අනුසේති ආරම්භන මේ තරම් හොද විඥානස පතිත. ඒතකොට චේතනා නැහැ. මේ මනුස්සයා අදිෂ්ඨාන කරනවා මම මෙතන ගියාට පස්සේ ඒක පිළිසුල් තනක් මේ ඉන්න කාමරාගේ නෙවෙයි ඉන්නේ රූපරාග විනිබද්දත් නෙවෙයි මේකම මරණකම් ඉන්නම් වෙනවා හොඳයි. නැත්නම් චේතනා පහල කරනවා චේතනා නොවේවා. ආචේතන පහල නොකරන චේතනාව පහල කරනවා. මේක හරි අමාරුයි. මොකද අපි මුළු සංසාර පුරාට චේතනාව දිගේ ගිහිල්ලා තියෙනවා. චේතනාව සඳහා මැරලා උපදින්නේ ඕකෙම තමයි. දැන් මේ ඇතිවෙච්ච සුද්ධ tattදී අපි උත්සාහ කරන්න ඕනේ මොනම දෙයක්වත් හිතට චේතනා පාලන කරනවා. ඊගාවට ප්‍රකල්පනා පාලන වෙනවා. තාම පිසු තත්ත්වේ නිසා තමන්ගේ ප්‍රශ්නට උත්තර ඉබේම පාල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කෙනෙක් හම්බ වෙන්න ඕන නම් මේ සම්බන්ධතාවයේ හිතේ නිකන් ටෙලිපති සිස්ටම් එකට ගිහිලා කරලා දෙන්නා වගේ කරලා දෙනවා. එනතම් මෙන්න මේ බෙහෙත මම කරන්න ඕන කියලා තේරෙන්න පටන්. එතකොට ඉන්නවා. දැන් නම් ඉතින් හරි වැඩේ. මගේ භාවනාවේ මට උසස් ප්‍රතිඵල හම්බෙලා තියෙනවා කියලා අර විචිත්‍ර වූ කල්පනාවන් පෝෂණය කරන්න පටන් අරගත්තොත් විඥානේ ඒකාකාර කරනවා. ඒ නිසා ප්‍රකල්පනත් ඇති නොකිරීමට එහෙම නැත්නම් මේ චින්තාමය ඥාන දාගෙන මේ වෙලාවේදී මම පරිත්‍යාගපාද මෙණී කරන්න ඕනේ. මම වෙලා අනිත්‍ය දුක්ඛ මෙණී කරන්න ඕනේ. මම වෙලා අසුභ සත්‍ය වඩන්න ඕනේ. බුද්ධානුස්සතිය මේ සෑම දේවල්ම කල්පනා කරන්න ඕනේ. මේ මඩ ගෝරුවක පහළ වෙන්නා වූ බුබුලු වගේ. අපිට කරන්න තියෙන්නේ මේවට අයිතිවාසිකම් නොකියා මේ පණිවිඩ වලට ඉනිමන් නොදී විඥානය කොටු කරගන්න එකයි. ඒ වෙනුවටයි වම මේවා දාන්න පටන් අරගත්තොත් ඒක විඥාණයට ආහාරයක් කරන ආ විඥාන ප්‍රතිස්ථාවක් ලබනවා. ඊට පස්සේ මේ දෙක අයින් කරුවොත් මේ චේතනා මේ ප්‍රකල්පන අයින් කරුවොත් ඉතුරු වෙන්නේ අනුශය විතරයි. අනුශය වල හරි ලස්සන වැඩක් තියෙනවා. දැක්ක පමණින්ම හැලිවයි. අනුශයට එකම දෙයයි බැරි සත්‍යෙට මුහුණ දෙන්න බෑ. ඔය ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වල දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. ඩැකියුලාට ඇල්ලුවොත් කුරුසේ එයා මැරෙයි. ආලෝකේ වැඩිච ගමන් මැරෙයි. කෙලෙස් වල ස්වරූපයට. අපි මෙතෙක් කල මේ අනුශේ තමයි හොඳ දෙයක් හිතා හිතාගෙන, කල්යාණ මිත්‍රෙක් කියලා හිතාගෙන එයා දෙන ලනු තමයි කෑවේ. දැන් අපි මේ කාය සංස්කාර සංසිද්ධවලා චිත්ත සංකාර වශයෙන් තියෙන වේදනා සංඥාවලදී චේතනා පාල කරගන්න නැති වේවා. ප්‍රකල්පනා පහළ නොවේවා, චින්තාමය ඥාන ඉස්සර නොවේවා, කියලා ඉන්නකොට ඉතුරු වෙන්නේ අනුශේතික විතරයි. අපි සංසාරයෙන් ගෙනා පොදිය. ඒක දිහා බලාගෙන ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේ මතුවෙන දේ ඕනම දෙයක් වෙනවා. රූපාකාරයෙන් වෙන්න පුළුවන්, වේදනාකාරයෙන් වෙන්න පුළුවන්, සංඥාකාරයෙන් වෙන්න පුළුවන්, සංස්කාරාකාරයෙන් වෙන්න පුළුවන්, විඥාන වශයෙන් පෙනී හිටින්න පුළුවන්. මේ මොනම දෙයක් හරි මගේ කිව්වොත් මම කිව්වොත් මගේ ආත්මය කරගත්තොත් විඥානේ පෝෂණය ලබනවා. ඒක සරුවචනස අපිට මන්ත්‍රයක් කියලා දෙනවා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ. බොහෝ දේවල් මතුවෙන්නේ ඉති කියන. කොයි දේ මතු වුණත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ. මේ තමම නීතෝ අනස්මින මේසෝ අත්තා. එතකොට ඒ අනුශේ ධර්ම ගොජ දාන්න ගන්න. ධාපනයේ තියෙන හිතවිලි වැඩෙන්න ඉඩ තියෙනවා. ඊටාම නැති විදිහට කය වේදනා නూరు වේදනා එන්නේ ඉඳී තියෙනවා. ඊටාම නැති විදිහට සංඥාවල් එන්නේ ඉඳී තියෙනවා. පෙර ආත්ම පේනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල් මේ කිසිම දෙයක් බාරගත්තොත් නිවනට අව탁සිරුවක් වෙනවා. ඒ නිසා මේවා සේරම මනෝවිකාර. මේවා හේමම නැති කරන්න මේවට අයිතිවාසිකම් නොකියන. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියන පටන් අරගත්තොත් ආය සංස්කාර වලට අවිල්ල වල මේක දැක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඊට මෙතෙන් ගියාට පස්සේ හිතපු කාම ලෝකයක් එක්ක බලනකොට හිතපු රූප රාග විනිබද්ධ ලෝකයක් එක්ක බලනකොට දැන් ඉන්නේ යම් ප්‍රමාණයක පිරිසුදුකමක් මේක මේකදී ෂට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න මායාවී ගති ක්‍රියාත්මක නොවීම පිණිස වංචනික ධර්ම ක්‍රියාත්මක නොවීම පිණිස ආරක්ෂාකාරී ක්‍රමය තමයි මෙහිදී මතුවෙන්න පුළුවන් සෑම දෙයක්ම මායාකාරී බව තේරුම් ගන්න නැත්නම් මුළු ලෝකෙම මායාවක් බව තේරුම් ගන්න මුළු ලෝකෙම මනෝ පුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි. මේ මතුවෙන සෑම දෙයක්ම මනස විසින් අත් කරන විකාර බව තේරුම් ගන්න. මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා, ආත්මෙ නෙවෙයි කියලා කියන්න කියන්න කියන්න. ඒ බුද්ධලයා තුළ මේ මණ්ඩි බහින උපේක්ෂාව කවවම දාකවත් ලෝක විශේෂකින් ගන්න බෑ. එමෙතන මේ අනු අන්වේ ධර්මකින් ගන්න. චින්තාවේ ඥානෙ ගන්න බෑ කරලම දැනගන්න වෙනවා මොනම දෙයක් ආවත් මේක මනස විසින් ඇති කරන දෙයක් අවිඥාන විසින් ඇති කරන දෙයක් අන්න එතන මේ ඔක්කොම අයින් කෙරුවට පස්සේ ඒ කියන්නේ දෙවෙනි මට්ටමේ අර විඥානයේ තහවුරු ලබන දේ චේතනා හෝ ප්‍රකල්පනා හෝ ඒ කියන අනු අනුශේ ධර්ම අයින් කරාට පස්සේ ඒ tire අයින් කරාට පස්සේ අවිඥානයේ එම්ත විඥානයේ ඊට වැඩි ගැඹුරු මධ්‍යස්ථ තැනකට කේවල තත්වයකට මානසිකත්වයේ බහිදී. ඒක පිරිහිච්ච තත්ත්වයක් තමයි ඔය ධාම පිරිසුදු මැද තියෙන මදේ පිරිහිච්ච තත්ත්වයක් තමයි ඔය නිරාමිෂ ප්‍රීතිය කියන්නේ. ඒකත් අල්ලන්න එපා. ඊටත් එදී පිරිහිච්ච තත්ත්වය තමයි රූප රාග විනිබද්ද නැත්නම් කාම ලෝකය කියන්නේ. ඉතින් මේ කාම ලෝකයේ පවතින රූප රාග විනිබද්ද විඥානයේ ඉඳලා යට තියෙන විඥාණයට යනවා. ඒකට කියනවා නිරාමිෂ සුඛය කියලා. සමහර වෙලාවට මම හිතුවක්කාර වචන පාවිච්චි කරන අනින්දිය ප්‍රතිපද විඥාන. ඒකත් නෙවෙයි නිවන කියන්නේ ඒකෙමත් මත වෙන්න පුළුවන් ගොජ දාන වෙලාවට ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වට පස්සේ ඒක ඇදුවෙටම ගියාට පස්සේ ඒ විඥාන කියන අපපතිත්‍ිත විඥාන කියන වචනය ਸਰවතන්ද පාවිච්චි කරනවා. මොනම දෙයක ආලම්බණය වෙලා නැහැ. කාමරාගය ආලම්බණය කරලත් නැහැ. වේදනා ප්‍රකල්පනා එහෙම නැත්නම් මේ අනුශේ ආලම්බණය ලැබෙනත් නෑ ලැබෙන ලැබෙන ආලම්බණය අපි මම නෙවෙයි කියා ගන්නවා මගේ නෙවෙයි කියා ගන්නවා මගේ ආත්මෙ නෙවෙයි කියනොට විවේකයේ තුල නැත්තම් ඒකට බුදුහාමුදුරුවෝ තා වචනක් පාවිච්චි කරනවා ඒතං සත්තං ඒතං පණිතං උපේක්ඛා මේ වෙලාවේ පහළ චේතනාවට වැඩිය මේ වෙලාවේ පහළ වෙන ප්‍රකල්පනාවට වැඩිය මේ වෙලාවේ පහළ අනුසයට වැඩිය නොසලෙන උපේක්ෂාව හොඳයි ඒක සාන්තයි ප්‍රණීතයි එතකොට විඥානයේ බහිනවා ඊටත් වැඩිය මැද තැනකට ඒක අපපතිත විඥානය කියලා පාවිච්චි කරන සමහර වෙලාවට අනිදස්සන විඥානය කියන වචන පාවිච්චි කරන මේ නිවිඥානය තියෙන බවට නිදර්ශන වෙන්නේ පිළිබිඹුවක් නැහැ. මේ විඥානය බුදුහමරගේ විඥානය තමයි. මේ විඥානය රහතන් වහන්සේගේ විඥානය තමයි. මේ විඥානයයි ආර්යනාථගේ නෝක විඥානය බොහෝ දුරට සමානයි. මේකට කියනවා සංඛාර උපේක්ෂා. කිසිම සංස්කරණයක් වෙන්න හදනකොට දැනගන්නවා ආයෙත් නේ තමම නේතවමති මේසුවත් මේක මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි. එතකොට අපිට තේරෙයි මෙතෙක්කල් හිතට එන හැම පශ්චාත්තාවක්මකදී ආත්මය කරගෙන කියන. මම කියන්නේ දින මගේ ආත්මය කරගෙන අයියෝ අපි විඳපු විඳවිල්ල. ඉස්සරහට දුවන්න හදන හැම හිතවිල්ලකින් මේන තිගැස්ම අපි මම කියාගෙන තියෙනවා මගේ කියාගෙන තියෙනවා ආත්මය කියාගෙන. හිත හදලා පෙන්නන මේ දෝමනස්ස සෝමනස්ස වේදනා සේරම මම කියන්නේ මගේ කියන ආත්මය කියන මේ අහකයන් අය රෙද්දත් දාගන්න එක තමයි ඔය කෙලස් කියන එක කියන කෙටි අර්ථකථනය. ඔය මම නෙවෙයි කියන්න නම් මොන්න තරම් උපේක්ෂාවක් මොන්න තරම් සතියක් මොන්න තරම් ලෑස්තියක් මොන්න තරම් ධර්මයේ පිළිබඳව ගෞරවයක් තියෙනවා කියලා කිව්වොත් මේක වරදිනවා වැඩි හරිනවට වැඩි හැබැයි එක වෙලාවක හරි කමන්නේ එක චිත්තක්ෂණයක හරි කමන්නේ මේක දැනගෙන මේක හරියට ක්‍රියාත්මක කළොත් ඒ යෝගාවචරය තේරෙන පටන් ගන්න මුළු සංසාරේ කියන મંદિરේටම හරියට ගුරුත්ව කේන්ද්‍රයටම පාරක් වදිනවා. දෙද්දරවල සහලවල යන බව තේරෙනවා. අපි කවදාකවත් මේ අත්දැකීම මේ සංසාරේ ලැබලා නැහැ. දැන් ඉස්සල්ලාම වතාවට පෙකෙන වලට තත් වෙලා තියෙනවා. ඉස්සල්ලාම වතාවට හරියට ගුරුත්ව කේන්ද්‍රයටම වැදිලා තියෙනවා. සහලවන්න පටන් ගන්නවා. ඉතින් මේක සමානව බය හිතේ. අසත්පුරුෂයට බයයි. කාලකන්‍යයට බයයි. කල්‍යාණ මිත්‍ර නොවන කෙනාට බයයි. සත්පුරුෂයන් ආශ්‍රය කළ ආර්යයන් ආශ්‍රය කළ කල්‍යාණ මිත්‍ර ධර්මේ වඩලා සත්පුරුෂ ධර්මේ වඩලා ලෑස්ති වෙලා ගියොත් මේ නිවන කියලා කියන්නේ මේ පොතක වතක කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි මේ අමතර ගමන කියන එකක්. මොනම දෙයකවත් ආලම්බණය වෙලා තියෙනවා නම් ඒක නිවන නෙමෙයි. ප්‍රසුත්ත මේ ඥානය ආලම්බණය ලබන්නත් බෑ. චින්තාමය ඥානය ආලම්බණය ලබන්නත් බෑ. ప్రత్యక్ష ආරම්භණය ලබන්නත් බෑ ප්‍රත්‍යක්ෂ කරගෙන කා ඉන්නකන් සකාදිට්ඨිය තියෙනවා ප්‍රත්‍යක්ෂ කරන මනස ඉන්නකන් මාන්නේ තියෙනවා ප්‍රත්‍යක්ෂ කරන මනස ඉන්නකන් තණ්හාව තියෙනවා මෙතනදී ඒකත් හැබැයි අත්දැකීමක් තියෙනවා කාටවත් පිළිබිඹු කරන්න බැරි ලියලා දක්වන්න බැරි හිතා ගන්න බැරි අත්දැකීමකට යනවා ඒකට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙන්ට ගිහිල්ලා උදව් කරන්න පුළුවන් జగතෙක් ලෝකේ නැහැ. තමන්ට තමන් පමණයි. ඒ නිසා සර්වචන් වහන්සේත් මතක් කරනවා මට මෙතනදී ඕගොල්ලෝ විනය කරන්න දෙන්නේ. මම ඔබට පාර දක්වලා තියෙනවා පුළුවන් නම් යන්න. මට බෑ ඔය කට්ටියගේ විනය විමුක්ති දායකයන් වහන්සේ වෙන්න. අනි සෑම දෙවි කෙනෙක්ව ප්‍රශ්නයක් කියනවා මාව අදාන්න මට යාඥා කරන්න මගේ අල්තාරේ කාට ඇවිල්ලා පූජා කරන්න මම ඔය කට්ටියට විමුක්තිය දෙන්නම්. ගැලවීමේ හමුදා. බුදුරජාණන්සේගාන බුදුරජාණන් කියනවා පාර තියෙනවා. උඹලා මෙන්න මෙච්චරක් දැන් ගිහිලා තියෙනවා. ඔතෙන්දී මේ මේ හොල්මන් වලට යට වෙලා තියෙනවා. මේ මේ දේවල් මම කියන්න තියෙනවා. මේ මේ දේවල් මගේ කියන්න තියෙනවා. මේ මේ දේවල් මගේ ආත්මේ කරගෙන තියෙනවා. කරුණා කරලා තමන්ගේ අත්දැකීම වහංගුවට අරගෙන සීල ඉදිරියෙන් තියාගෙන ශ්‍රද්ධාව තියාගෙන ඔය මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ මේක තමයි දානේ පරමාර්ථ අර්ථය මේ මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මොනවටවත් නෙවෙයි මගේ රුචි අරුචිකන් ටික මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහි ඒක හරියට අපි තමන්ගේ අත මෙදලා තමන්ගේම ඇටයක් ගලවලා දානවා වගේ අපි මෙතෙක් කල් අත්‍යන්තයෙන් රකපුදී මගේ රුචි අරුචි මගේ මනාපේ එහෙම නැත්නම් මගේ ඇබ්බැහි මගේ පෞරුෂත්වය මේ ඔක්කොම විඥානයේ එල්බ ගැනීම සඳහා ආලම්බණය සඳහා කොක්ක ගන්න තැන බුදුරජාණන්සේ ගිහිල්ලා එක සැරයක් ගිහිල්ලා උන්වහන්සේ මේ පරිශ්‍රණය කරනවා ඒක මහා අමර සිද්ධියක් කොහොම උන්වහන්සේට මේකට ඥානෙ පහරනවා කියන දන්නේ ඊට පස්සේ උන්වහන්සේ ඒ දෙන්න ආපු කට්ටියට ආල්පරජස්කෝ කියලා කියන්නේ ඇහි දූවිලි අඩුව ඇර කියනවා ඔබ මේ වෙනකම් මේ මේ වීතිකම කෙලෙස් නැති කරගෙන කියනවා අනු පරිවෘත්තාය කෙලෙස් වල යම් කිසි ජයග්‍රහණයක් ඔබට අනුශය කෙලෙස් දැනගන්න ඕනේ නම් කරුණා කරලා මේ පාරේ ගිහිල්ලා රුචි අරුචිකාන්තික පෞරුෂත්වය සේරම හලන්න එපා හැලෙන තැනක් එනවා අන්නේ හැලෙන තැනේදී දීලා ගන්න. එචයි විඥානයේ නිරාමිෂ ප්‍රීතියේ ඉඳලා ඒ අනිදස්සන තැනට එහෙම නැත්නම් අපපතිත්ථිත තැනට යන ගමන මේ ලෝකේ ඉන්න කායවත් උපදෙස් ලබන්න බෑ. මොකද හැම කෙනාම ඔපිනියන් දෙන්නේ මේ සංසාරේ වඩන්න තමයි. මම ඇති කරන්න තමයි. මේ මේ මාන්‍ය වැඩි කරන්න තමයි. එහෙම නැත්නම් තණ්හාව වැඩි කරන්න තමයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස් කදාප කාටකට උදව් කරන්නේ Tamanට අර්ථයක් සැලසෙන්නේ නැත්නම්. ඒ තරම මිනිස්යාගේ චේතනාව අසුචි හැම කල්පනාවක්ම අසුචි අසුචි කියන්නේ කක්ක ඒ தත්ත්ව නිසා උඹේම චේතනාව හෝ උඹේම අදහස හෝ මේ හිත සෝපින්ස නැහැ කියන එක දැනගනින් කියන එකයි අත්තට පඤ්ඤා අසුචි මනසා නික්ඛාරණා දුර්ලභාච්ච මිත්තා කිසියම් ප්‍රයෝජනයක් බලාපොරොත්තු නැතුව නිෂ්කාරණී ආකාරයෙන් යමක් දෙනවනම් එවැනි දුර්කල්යාණ මිත්‍රෝ දුර්ලභයි හැම කෙනෙක්ම ගනුදෙනු කරන්නේ ආපස්සෙ යමක් ඉල්ලගෙන අපේ සිංහලයේ කියන්නේ කාර්ය කරන තුරු කාගේ රැවටිල්ල පාරුව බැරෙන තුරු තීමේ කලඹිල්ල සූර්ය උදා වෙන තුරු ඉදි කිපිනි බෑවිල්ල කියලා අපි මේ කරගෙන යන ජීවිතය තන්නේ කර රඟපෑමක් තණ්හාමාන දිටි වඩන වංචනිකව හෝ ඍජුව ෂටගතියෙන් හෝ ඍජුව මායාවී ගතියෙන් හෝ ඍජුව ඕටික අපි මූණට කිව්වොත් එහෙම හරි ලැජ්ජයි හිතනවා නේ අපි එහෙම කට්ටියද අපි කිල් රකින්නවා නේද අපි දන් දෙනවා නේද අපි භාවනා කරනවා නේද කියලා. ඒත් කෙලෙස් වල තියෙන මේ වංචනික ගති, ෂටගති, මායාවී ගති අපි දැනගත්තොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඕකට ප්‍රඥාව. අපේ තියෙන ෂටගතිය, අපේ තියෙන මායවි ගතිය, අපේ කියන එක කිව්වටත් මට තමා වෙන්න මට කියන දේ මගේ තියෙන ෂටගතිය, මගේ තියෙන මායවි ගතිය, මගේ තියෙන වංචනික ගතිය මම දැනගත්ත දවසේ ඒකට ඉන්න බැහැ. ඒ නිසා මේ අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිපක්ෂ වෙනවා. විද්‍යාවේ තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි අවිද්‍යාව ප්‍රමාණ කරන්නේ. ඒක ප්‍රමාණ කරන්න බෑ ඉන්ද්‍රිය බද්ධ විඥානයේ තියෙද්දි අපි තියෙන අපිට නම් දේශපාලනය කරන්න වෙනවා ආර්ථික විද්‍යාව කරන්න වෙනවා සමාජ විද්‍යාව කරන්න වෙනවා. කරන්න ගියාට පස්සේ වෙන දේවල් ඉතින් අපේ අත්තල මුත්තල දත්තල පණත්තල කිරිකෑ මුත්තල කරලා තියෙනවනේ. දැන් අපිට කරන්න තියෙන්නේ ඒක පොඩ්ඩක් පැත්තක තියලා ගුණයි කරත්තේ විකුල්ලා ගන්ට බබිස්නස් නැතුව තමන්ගේ වැඩක් කරගන්න. Taman වැඩ කරගන්න ගියත් ওই විඥානයේ තියෙන මායාවී ගතිය දකිනකොට අපි නියර මායාවට හේතු කරන්න හැදුවට නැත්නම් මාර බලසේනාවල් වශයෙන් සර්වඥාන්සික පෙන්වුවට පෞෂත්ත්‍ය කියලා අපි රකින්න ඕන කෙලස් ටික තමයි. කුචර්ජකම් කියලා රකින්නේ අපි ඔය මානව අයිතිවාසිකම් කියලා රකින්නේ අපිට පව කරන්න තියෙන අයිතිවාසිකම තමයි. නැත්නම් නීවරණ ටික තමයි. දිනුවයි කියලා කියන්නේ කරන්නේ. කවදා හෝ අපි ගිහිල්ලා මේකයි අවිද්‍යාව මේකයි විද්‍යාව කියලා තේරුම් ගත්ත දවසේ බුදුහාමුදුරුවෝ කියලා තමයි කියන්නේ. අනේ බුදුහාමුදුරුවෝ කොහොම තේරුම් ගත්තද? ඒ මදිවට අපිට කොහොම අපිට මේක චිත්ත වේදක් වවන්න වගේ අපිට කියලා දුන්නද ඕක කිව්වොත් මේ වැඩි පිරිසක් උත්සාහකම අදහන් නැති එක ගැන හොඳට තේරෙනවා. කවදා හෝ බෞතරේ බුද්ධඝම කියවන එක පචේ කියලා තේරෙනවා. එහෙම ලේසි වැඩක් නෙමෙයි මේක තියෙන්නේ. මේක සම්පූර්ණ යෙදිලා සම්පූර්ණ පුදලා සම්පූර්ණ කැප වෙලා කෙරුවත් ඊටාත්ම හීන් නූලෙන් අඹේ විදින්න වගේ යන තියෙන ගමන. ඒ නිසා මේ සංස්කාර නිසා විඥානය ඇති වෙන හැටි මෙවැනි පිරිහිදුවක් නැති විඥාණය ඊගාවට තමන්ගේ තහවුරු ලබා ගැනීමට තමන්ගේ ස්ථාවර ලබා ගැනීමට ප්‍රතිෂ්ඨාව ලබා ගැනීමට ද්වේතාවයක් මවනවා නාම රූපකේ. ඒක කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ වස්තුවකට මිලක් නියම වෙන්න නම් ඉල්ලුම සැපීම දෙක තියෙනවා. ඉල්ලුම සැපීම දෙක නැත්නම් වස්තුවක ක්‍රය ශක්තියක් නැහැ. ඉල්ලුම සැපීම ඇති කරන එක තමයි ආර්ථික විශේෂඥා කරන දේ. කෙනෙකුට පස්සේ ආ ටැක්ස් එක ගන්නවා පැත්තකට ලයින් කරගෙන බඩුවට වටිනාකමක් තියෙනවා. විඥානයක් කරන්නේ මේ ඒකීයත්වයේ තුල ද්වේතාවයක් ඇති. මේක නාම මේක රූප කියලා. මොකද මේ නාම රූප සියල්ලම ඇත්ත වශයෙන් ඇවිල්ලා තියෙන ශක්තිය වලින් මොකද විඥානයේ කැමති නැහැ ශක්ති වශයෙන් කියනවා දකින්න එයා කොහොම හරි මේක නාම මේක රූප කියලා විඥානයේ Tamange ස්ථාවරය ලබා ගැනීම සඳහා Tamange පදනම සකස් කිරීම සඳහා නිතරම ද්වේතාවයක් අවශ්‍යයි. ඒක හරි වැරදි වශයෙන් හොඳ නරක වශයෙන් ධර්ම අධර්ම වශයෙන් සාධාරණ අසාධාරණ වශයෙන් අපි අරගෙන මේ සදාචාරය අපට හරි විතරක් කරන්ඩ ධර්මික විතරක් වෙන්න සාධාරණ විතරක් වෙන්න කතා කරුවට විඥානීය සාධාරණට යටත් වෙලා නැහැ. විඥාණයට සදාචාරයක් නැහැ. විඥානයේ පෝෂණය ලබන්නේ සංස්කාර විසින් දෙන සීමිත දේවල් වලින් පෝෂණය ලබලා විඥානයේ නෑ වකගතියක්, වග වෙන ගතියක් හොඳට නරකට කියනවා. හරියට වැරද්දට කියනවා. ධර්මයට අධර්මයට කියනවා. සාධාරණ අසාධාරණ. ඒ නිසා කවි වෙලාවක හරි අපි විඥානයේ පෙන්නන මායාවේ ප්‍රසිද්ධ අවස්ථාවක් වෙන හීනෙට ගියාම හීන ලෝකේ නෑ හරි වැරදි. හීන ලෝකේ නෑ සදාචාරක. හීන ලෝකේ කියලා කියන්නේ විඥානයේ විසින් මවන ලද දෙයක්. ඒ නිසා ඔය විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් කියලා කියනවා. ඒක කියලා කියනවා මේ මුළු ලෝකෙම හීන ලෝකයක් තියෙනවා. අපි විසින්ම වා ගන්නවද අපේම අගයන් ආඩම්බරයෙන් මවාගත්ත දෙයක් ඊට පස්සේ මගේ හරි වැරද්ද තමයි මට මගේ ලෝකේ තියෙන්නේ. ඒක මේ ලෝකේ ඔක්කොටම හරින හරි වැරද්ද නෙවෙයි. මගේ බය ලැජ්ජාව තමයි බය ලැජ්ජාව. මගේ සාධාරණය තමයි සාධාරණය. මගේ ධර්මය තමයි ධර්මය. අද එක්කෙනෙක් ටෙලිෆෝන් කරලා දවස් තුනක් මහන්සි වෙලා ටෙලිෆෝන් කළා මම අහනවා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මත්පැන් බොන්න මෙපයි කියලා කියලා දුන්නා. ඉතින් මම පොඩ්ඩක් ප්‍රශ්න විස්තර කරලා කියන්න ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් මේ සුරාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං කියන එක ඔබ වහන්සේ තේරෙන්නේ කොහොමද? ඒක කොහොම මදේට සහ පමාදේට හේතු වෙන සුරාව පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ මම කව හැබැයි මදේට හා පමාදේටපත් වෙන්නේ සුරාවෙන් විතරක් නෙවෙයි මාන්නක්කාරකම නිසාත්පත් වෙනවා. එතකොට මම අහනවා බුදුරජාණන් වහන්සේ මත්පැන් බොණ්ඩ මේකයි කිව්වද? මම කව කොයි බුදුහාමුදුරුවෝ කියන්නේ? මගේ යාළුවා කිව්වලු මගේ යාළුවාගේ බුදුහාමුදුරුවෝ. මගේ බුදුහාමුදුරුවෝ වෙන කෙනෙක්. මට බුදුහාමුදුරුවෝ දහින් මට වැටෙන්නේ වෙන තාලෙකට. මට සංඥා කියන්නේ වෙන එකක්. ඒ නිසා ඔයාගේ යාළුවත් එක්ක කරන ගනුදෙනු මට තියෙන බොහෝම දුරස්ත සම්බන්ධයක් මට නම් එහෙම ඔය කියන්නේ කොයි බුදුහාමුදුරුවෝ කියලා මට කිව්වද නැහැ. හැම කෙනෙක් ළඟම අපිට ඕනේ බුදු කෙනෙක් ඉන්නවා. හැම කෙනෙක් ළඟම තමන්ට ඕනේ ධර්ම කොටසක් තියෙනවා. හැම කෙනෙක්ම සංඥා පිළිබඳ සමන්ගේ අර්ථකථනයක් තියෙනවා. හැම කෙනෙකුටම තමන්ගේ සීල ගැන අර්ථකථනයක් තියෙනවා. ඒක යන්නේ තමන්ගේ හරි වැරදි. තමන්ගේ සදාචාරය. තමන්ගේ ධර්මීය ධර්මය. තමන්ගේ යුක්තියයි. ඉතින් අපි ඒක අනුන්ට පටවන්න හදන තමයි දේශපාලන කියන්නේ. දේශපාලන කියන්නේ මේ මගේ යුක්තිය අනුන්ට පටවන්න. මගේ සාධාරණ අනුන්ට පටවන්න. මේ කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස් කියලා භයානක දෙයක්. ආර්ථික විද්‍යාඥයන් කියන්නේ දෙක කරලා ටැක්ස් කරනවා. එච්චර. උගේ වෙන්න මොකක් කරන්නේ? දෙක වෙන් කෙරුවා ඒකයි මේ කරන්නේ මැදින් ටැක් කරන එක විතරයි. සමාජ විද්‍යාඥය කියලා කියන්නේ මේ අනුන්ගේ දුකෙන් පෝෂණය ඉගෙන ගන්න. දුක වේදා බිස්නස් කරලා ජීවත් වෙමින් තමයි සමාජයේ උගේ වැඩ ඌ දන්නේ නැත්නම් ඌ දුකේ තමයි දිගටම ඉන්නේ. අර මේ ලෝකෙට සමාජ විස්තර කරන්න. බුදු දානංශී කියන ප්‍රසේරම අවස්ථාවක් කියලා. හැබැයි මුළු ලෝකෙම ඉන්නේ මෙහෙම කක්කේ නිසා. මේ කියන මිනිහා පිස්සෙක් කියලා ගන්නවා. අනිකෝක සාධාරණ කියන. මෙතෙන්ද ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කොයි දේෙන් අපි දිනුවත්, දේශපාලන වශයෙන් දිනුවත්, ආර්ථික වශයෙන් දිනුවත්, සමාජික ධර්ම වශයෙන් අපි බොහෝම මේ දානපතියෝ අපි අනුගේ හිත ගැන ගන්න කටි කියලා කිව්වත් විඥානේ අතින් අහුවෙලා ඉවරයි. විඥානේ බරදයි. ඒ නිසා අපිට ඔක්කොම කොටු කරන්න වෙනවා. පරිේශනාකාර මට්ටමකදී විචල්්‍ය සාධක ඔක්කොම හිර කරලා විඥානේ එමෙහිට එමෙහිට එමෙහිට පදනම් විරහිත කරලා පිළිඹුවක් ඇති කරගන්න බැරි තත්ත්වයට නැති කරලා එහෙම නැත්නම් අනිමිත්‍ය තත්ත්වයටපත් කරලා මෙයා නටන හැටි පොඩ්ඩක් බලාගෙන ඉඳනම් මොන විදියේ දෘෂ්ටි කෝණයක් ඕනද කියලා හිතාගන්න. මොන විදියේ සම්මාදිට්ඨියක් ඕනද කියලා හිතාගන්න. මොන විදියේ පෙරදක්මක් ඕනද කියලා හිතාගන්න. මොන විදියේ යෝනිසෝමනස්කාරයක් ඕනද කියලා හිතාගන්න. මොන විදියේ සත්‍යයක් ඕනද කියලා හිතාගත්තොත් අපි මේකෙක් කල් වෙච්චි මේ භාවනා ජීවිතය ආපු ගමනේ වැරදිච්ච තැන් වලින් විතරයි පාඩමක් ගන්න තියෙන්නේ. හරිය හැම වෙලාවෙදීම විඥානයේ පෝෂණය ලැබලා මම යන්නේ ඇති කරගන්නවා. මාන්‍ය ඇති කරගන්නවා තණ්හාව ඇති කරනවා. අපිට වැරදිච්ච තැන් වල පුදුමාකාර ධර්මෝජාවක් තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ භාවනා ජීවිතේ හරි වැරදි කියන එකේ අලුත් අර්ථකථනක් තියෙනවා. අපි හරියට වැරද්දට සම අර්ථය දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই විඥානයේ තියෙන ඒ ෂටගත ටික අල්ලනවා. ඉතින් මේක මම හිතන්නේ මේ පොදු ජනතාවකට හතරමං හන්දියක ඉඳලා කියන්න පුළුවන් බණක් වෙයි. මේ හරි වැරද්ද තුල සාධාරණ අසාධාරණ තුල ධර්මීය අධර්මීය තුල කියන මේ ද්වේතාවය තුල විඥානයේ පෝෂණය ලබන විඥානයේ පෝෂණය තබන තාකල් කෙලෙස් වැඩෙනවා. කෙලෙස් වැඩෙන තාකල් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන තාකල් සංසාරය යනවා නම් අපි මේ ධර්මයේ තේරුම් ගන්න අයින් වෙනවා කියන වැඩපිළිවෙලේදී හිතන්න පුළුවන් වෙයිද දෙන්නෙකුට එකපාරට යන්න පුළුවන් හිතන්න පුළුවන් වෙයිද එකම දේ දෙපොලක වෙන්න පුළුවන් කියලා. කද්දාපත් නැ වෙනවනම් මම දැන් මෙතන. නොවෙනවනම් සදා කාලිකවම. එනිසා මේ විපස්සනා ධර්මය පොදුවේ බහුවචනේ කතා කරන්න බෑ. පරිවර්තෙන් යනකොට අපි සම්මුතිය අරගන්නවා. මොකද හරියට වැඩේ වෙනකොට තමයි තේරෙයි. ඒක සිද්ධ වෙන්නේ එකම මානයක් තුල මම දැන් මෙතන. එන්නේ ඒ සඳහා මනස සකස් කිරීමටයි අපි මේ සතු දේවල් අනුන්ද දීමින් දානේ වශයෙන්, සීලේ වශයෙන්, සමාධි වශයෙන් කරන්නේ. එයාදී අපි දැන් දියුණු වෙලා තියෙනවා. නමුත් අපි මේක හදා ගන්න ඕනේ. මේ කරගෙන ගිය පාරෙම ගෙවන් කරලා ගෙවන් කරලා මතුවෙන හැම චේතනාවක් හැම ප්‍රකල්පනාවක්ම හැම අනුශයක්ම ගම්මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියන තැනට යන්න පටන් අරගත්තොත් අපි මේ සම්පූර්ණ සර්වඥතා ඥානෙට නෑ දැකලා සම්පූර්ණ මානසික මාන මානව தത്വෙට සම්පූර්ණ පිරිච්ච தത്വෙට සම්පත්‍තිකර தത്വෙට අයිතිවාසිකම් ලබන නමුත් විඥානයකට කැමති නිසා විඥානය කියන ඊට වැඩිය හොඳයි ඇහැට රූප බලන එක, කණ්ඩ සද්ධාන එක, ගන්ධ රස පහස ලබන එක කියලා, නැත්නම් අභිඥා ලබන එක, ධ්‍යාන ලබන එක කියලා নানা ප්‍රකාර දේවල් වලින් අපි අර උත්කෘෂ්ඨ ඵලය මුහා කරලා ලාමක කුසලයට හිත බඳින එක තමයි එනිසා අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ විඥානිත එක වැඩ කරනකොට හොඳ නරක දෙක අහුනොත් නරක විශ්කල දාලා හොඳ ගන්නවා ඒක මම කියන්න ඕනේ ඕගොල්ලෝ හොඳට මේකෙදි හොඳයි. මටත් වැඩි හොඳයි මොකද මම දන්නවා මං කියන්නේ කවුද කියලා. මගේ අදහස මෙච්චරයි හොඳ නරක දෙක තේරුම් ගන්න දාන කියන தත්ත්වය අපි ඉඳගෙන හොඳයි වඩා හොඳයි දෙක ආවට පස්සේ කරුණා කරලා වඩා හොඳ වෙනුවෙන් හොඳ ගැන දෙසරයක් කල්පනා කරන්න එපා වඩා හොඳ තියන්න. මේක බැරි නම් මේක කියන්නේ රතිය අරතිය කියලා බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ රතිය කියලා කියන්නේ වඩා හොඳ දීටි හොඳ අල්ලන හොඳ වඩා හොඳ දෙකෙන් වඩා හොඳ දීටිත් එක දැන් බෑ අපිට කෙලෙස් තියෙනවා අපිට ධර්මිතා පිළ නැහැ අපිට හේතුක ප්‍රතිසන්දි නැහැ අනම් මනම් කියලා ඉවරලා පැත්තකට යනවා චරුචුරු කියලා තමයි මම කියන්නේ නමුත් මේ හොඳයි වඩා හොඳයි දෙක තියෙද්දී හොඳ ගැන තැකීමකින් තොරව වඩා හොඳට යන්න නම් ඒකට දෙන්නකින් අහන්න යන්නත් එපා කවුරුත් උත්තර දෙන්න කෙනෙකුත් නැහැ ඒ ගත්ත තීන්දුව ගත්තොත් හරි නොගත්තොත් ඉන්නේ අපිට ගන්න සංස්කාරය ගන්න. අනේ ඒ වාගේ මේ විඥානයක් එක්ක වැඩ කරන නිසා අපි හැම වෙලාවෙදීම හරි අවධියකින් පුංචි අවධියකින් පරපතල අවධියකින් කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි ළඟ ඉන්න මනුස්සයා මේ විදිහට හැසිරෙන්නේ නැහැ කියලා. ඒ කවදාකවත් යාගේ දෝෂයක් නෙවෙයි මේ හේතුඵල ධර්මයක් තමයි යාළඟ සිද්ධ වෙන්නේ. Taman තුල සිද්ධ වෙන්නේ තන්නි ක්‍රම හේතුඵල ධර්මයක් නිසා සාධාරණ සත්‍යයක් තියෙනවා ලෝකයේ කෙනෙකුට අයිතියක් තියනවද තව කෙනෙකුට දඬුවමක් කරන්න. කෙනෙකුට අයිතියක් තියනවද තව කෙනෙකුගේ දෝෂයක් දකින්න. කෙනෙකුට අයිතියක් තියනවද තව කෙනෙක් පිළිබඳ විනිශ්චයක් පාස් කරන්න. ජනනසේ මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක මොකක්ද එහෙම මොනවත් නැහැ. ආගම කියන්නේ මොකද්ද කියලා බලන්න. ආගම පුදුමාකාර විදිහට මේ මූල ධර්මවාදී වෙලා මේක තුල නැති යුද්ධ ඇති කරලා නැති තාරාතිරම් ඇති කරලා අර ආගම අර නිකාය මෙවුවා කියලා මේක පටලවාගෙන විඥාණය කොච්චර පෝෂණය දෙනවද ඒ නිසා මේ විපස්සනා වැඩපිළිවෙලට යනකොට උන් ගැටෙන්නත් එපා. මහා බරපතල මකරේ. අපිට තියෙන්නේ ලද ඉඩ දිගේ හිමීට ඒ කියන්නේ හැංගිලා පැනලා යන එක විතරයි කරන්නේ. ඊළඟට දැම්මට පස්සේ විංගයක් හරන් පැනලා යන එකයි තියෙන්නේ. බුදුරජාණන් කිව්වේ එච්චරයි. ඉතින් ඒකදී මේ සංස්කාර නිසා විඥානය ඇති වෙන හැටි විඥාන නිසා ඒ නාම රූප වැඩ පිළිවෙල කියලා බලනකොට ඇත්තටම මේ ප්‍රදේශයේ ගැඹුරයි තමයි. මේක සර්වඥාන්සේ සඳහන් කළ තියෙන්නේ ওই මහානිදාන සූත්‍රයේදී මේ විඥාන නිසා නාම රූප නාම රූප නිසා විඥාන කියන එක තේරුම් ගත්තොත් එමස තවදුරටත් පුතඥන ලෝකෙ ඉන්න බෑ. එයාගේ පෙකින වෙලෙන් කපලා. ආර්යත්වයටපත් වීමත් එක්කමයි මේ ආબોධය ඇති වෙන්නේ මේ අපි දැන් කරන්න හදන එකේ තියෙන අර වචනාර්ථය අරගෙන අන්වේ ඥාන අරගෙන තර්ක ඥාන දිගේ අපේ සංසන්දනාත්මක මේක පිළිබඳ ආબોධයක් ගන්න තමයි මේක කිසිසේත්ම ඇකඩමික් වැඩකට සීමා වෙන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක නිකන් හුදු මූල ධර්ම දැනුමක් සඳහා අනුන්ට පඬිතුකම් කියන එක නෙවෙයි තියෙන්නේ මේක. වෙන වෙන වෙලාවෙදී සද්ධා තියුණා හොඳයි නැත්නම් හිතවත් ආගෙන ධෛර්ය කරගෙන උපේක්ෂා කරගෙන. වීර්ය තිබුණත් හොඳයි නැත්නම් හොඳයි. සතිය තිබුණත් හොඳයි නැත්නම් හොඳයි කියන විදිහේ යන්න පටන් අරගත්තොත් තව කෙනෙක් ඉදිරියට තර්කයේදී අපි පරදින්න ඉඩ තියෙනවා නමුත් අපි කවදාවත් ක්‍රියාත්මක වෙච්ච නැති මොකද්දෝ ශක්තියක්. ඉතින් ඉතින් ශක්තියක් ක්‍රියාත්මක කරන අපිට ඒකෙන් පොඩි අවතර පත්‍රයක් ලැබෙනවා. ඉතින් අද ධර්ම දේශනාවත් ඒක තමන් තමන් පෝෂණය කර ගැනීමට දීපණය කර ගැනීමට හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා සියලු දෙනාටම චනසිමුදා වේවා කියලා. මම හිතන්නේ අද කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කමතානුබ්බ කරන්න. මේ අපි එතකොට හය වෙනකොට කන්ට්‍රාස්ට් වන පටන් අරගන්න මොනවාද කියන්නේ එහෙම එතකොට මේ අනික් කටේ ආමාට වාඩි වෙනවා විශේෂයකට කන්ට්‍රාස්ට් කරනවා මාත් පොඩ්ඩක් වෙන සක්මන් කරලා පවුනේ එතකොට අපේ ධර්ම දේශනා සතිවාරයේ මෙතන සමාප්තයි. සියලු දෙනාටම